ඒක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ගෞරවකට යුතු ප්‍රතිෂ්ඨාවක් ලැබිය යුතු ධර්මතා හයෙන් එකක්. ඒ වුණත් හතරවෙනි එක වශයෙන් දක්වලා තියෙනවා. ඊට කලින් අපි සීකඳ වීම සඳහා මතක් කරොත් සරුවච්චන් වහන්සේ කෙරෙහි නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය සහ ඒ මත රඳාපවතින ගතිය දෙවෙනියට දැක්වේ ධර්මය සරුවච්ච දේශිත ධර්මය මූල ධර්මය විධියේ ගෞරවය සහ ඒ පිටා කටයුතු කිරීම ඊ අපි දවස උත්සාහ කරා සංඝයා වහන්සේලා කියලා කියන්නේ ඒ සර්වචනාංශයේ කෙරෙහි පිටලා කටයුතු කරන මේ අද විස්තර කරන්න හදලා මේ හික්මීම වෙනුවෙන් තමාම අපකප වෙලා කටයුතු කරන ඒ ශ්‍රාවක પરම්පරාව භික්ෂුන් වහන්සේලා කියලා අපි කියනවා. ඒක ඇත්තටම බැලුවොත් ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිරිස පිටු කරලා දක්වන වචපදය අපි ඒ තුන ඉගෙන ගත්තට පස්සේ මේවා අපි කරන්න මේ විශේෂ භාගීය ಗುಣ ලබා ගන්න නැත්නම් ಗುಣ විශේෂ ලබා ගන්නයි කියන අදහසෙන් දැන් ඉදිරිපත් කරන්න හදාන්නේ සික්ඛා හික්මීම අපි මේකට සීල කියන පදය සඳහන් කරන නමුත් සික්ඛාම තුනක් තියෙන නිසා සීල සික්ඛා සමාධි සික්ඛා ප්‍රඥා ශික්ෂා කියලා ඒ සික්ඛා කියන පදේ ඊට ටිකක් පුලුල්ල විග්‍රහ වෙනවා. ඉතින් මේක හික්මීම එහෙම නැත්නම් සීතල වීම කියන පදයේ තමයි අපි සිංහලට දාගෙන තියෙන්නේ. ඒකේ අනිත් පැත්ත අශික්ෂාව අපි අශික්ෂිත බව කියලා කියනවා. මහා අශික්ෂිත මනුස්සයයි කියලා අපි වචනයක් පාවිච්චි කරනවා. විචාර හොඳ වචනයක් නෙවෙයි. ඒකෙන් හේතුව එයා තමා විසින් තමාගේ හික්මීම සීමාවල් දන්නේ ස්ථානේ දන්නේ ඒකට අශික්ෂිත බවක් අතික්කිතයි කියන වචනේ පාවිච්චි වෙනවා. ඉතින් ඒක අහන්න කවුරක්වත් කැමති නැහැ. ඒ වෙනුවට ශික්ෂාව නැත්නම් ශික්ෂිතයි තහිතලයි තහදිච්ච නැත්නම් සදාචාර සම්පන්න නැත්නම් මහත්ම ගති කියන එක සමස්තයක් වශයෙන් සමාජයේ ජන විඥානයත් උද්දලියකොත් කැමති. ඉතින් ඒක කැමති වුණාට අපේ මේ තියෙන භෞතික ආශාවල් එක්ක යනකොට අපිට බොහෝ විට ඒ අපේ කැමැත්ත පරිදි ශික්ෂාව පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒකට අපිට තරම් නොවෙන ඒ વિશે පිහිටා කටයුතු කරගන්න බැරි තරමට අපේ අතින් ඒක බිඳෙන අවස්ථා තුනක් තමයි සීලේ වශයෙන් බිඳෙනවා. එතකොට අපි වීතික්කම කෙලස් උච්ඡන්න වීමෙන් නැත්නම් කෙලස් වීතික්කම භූමියටපත් වීමෙන් අපි සීල ශික්ෂාව කඩා ගන්නවා. එච්චරම නරක වෙන්නේ නැතුව පරිඋත් ทาน භූමිය මට්ටමින් අපිට මේක හික්මව ගන්න පුළුවන් නම් අපි සීලය කැඩෙන්නේ නැහැ. නමුත් අපේ සමාධිය වික්ෂිප්ත භාවයටපත් වෙලා සමාධි වශයෙන් අපි පීඩාවටපත් වෙනවා. අවුල් වියවුල් තත්ත්වයකටපත් වෙනවා. අන්‍ය විහිිත තත්ත්වයකටපත් වෙනවා. විපිලිසර තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් මේ ආසහණී කියන කවට ලැබෙනවා. ඊටත් කලින් මේක නතර කර ගන්න පුළුවන් නම් එතකොට අපි කියන ප්‍රඥා ශික්ෂාව කියලා. එතකොට අපිට හිතට ඒ තරම් අසහනයක්වත් ඇති නොවි නැත්නම් අසහනය ඇති වෙන්නේ මෙන්න මේ නිසයි මට අද එතෙන් දෙන්නේ එතෙන් ඒ මට්ටමට එන්නත් කලින් මට මේක හික්මව ගන්න පුළුවන් වුණා කියලා මේ ශික්ෂාවේ ඊටත් එහා පියවරකට යන්න පුළුවන් අනේ ඒ කියන ප්‍රඥා ශික්ෂාව තමයි බුදුරජාණන් වහන්සේගේ නැත්නම් බුද්ධ ධර්මයේ නැත්නම් බුදුරජාණන්සේ අනු යන සංඝයාගේ සුවිශේෂත්වය මොකද ප්‍රාග් බෞද්ධ ඉන්දියාවෙත් ඔය සීල ශික්ෂා සමාජ ශික්ෂා යම් මට්ටමකට තිබුණා. ඒවා මේ තරම් ගොනු වෙලා ව්‍යාකරණයට හදාගෙන පිළිවෙලට නොතිබුණාට ඒ මට්ටම් තිබුණා. ඒ නිසා අපි ඒ ආభాසයෙන් නැත්නම් ඒ බුදුජානනාංශයට පෙරලා දීපු කොටස අරගෙන සීල ශික්ෂා වශයෙන් සමාජ ශික්ෂා වශයෙන් යම් කිසි කෙනෙක් ඒක හුරු කරගෙන ඒක ජීවිතයට ඇතුළත කරගත්තා නම් එයාට මේ කියන ප්‍රඥා ශික්ෂාවට නැත්නම් ප්‍රඥාව වශයෙන් ඒ පරිඋත්ථාන මට්ටමටවත් කෙලෙසෙන්නේ නැතුව අනුශේ මට්ටමින් නතර කර ගන්න පුළුවන් බවක් ලැබෙනවා. ඒක තමයි එතකොට අපිට බෞද්ධ ශිෂ්ටාචාරයක නැත්නම් බුද්ධෝත්පාද කාලයක දැක ගන්න හම්බ වෙන්නේ. ඒ විදිහට අපිට මේ ශික්ෂාව අපේ ජීවිතයට සම්බන්ධ වෙන හැටි වශයෙන් අඩු කරලා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් බලනවා නම් සර්වචන් වහන්සේගේ ඒ ඤෙය මණ්ඩලේ නැත්නම් දනු සම්භාරය ගත්තොත් ඒක සාරවත්ඥයි කියලා සඳහන් කරනවා. සීලු තන්හි ඒ පැති ඉතිර පැතිර පවතින අපි සාමාන්‍යයෙන් කියන විදිහට සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ ඥානය. ඉතින් ඒ ඔක්කොම මේ ධර්මයේ තියෙනවා කියලා හිතන්න නරකයි. ඒකෙන් සරුවචන් වහන්සේ බොහොම පොඩ්ඩක් තමයි මේ වැඩේට අදාළ කොටස විතරයි ධර්මයේ කියලා දේශනා කරලා තියෙන්නේ. උපදේශඥාන්සේ ඇසින්ස් පාවණේ ඇටේරියා කැලේක ඉන්න ගමන් කොළහුරක් අතට අරගෙන අහනවා සංඝයා වහන්සලාගෙන් මහණෙනි මේ කැලේ තියෙන ඇටේරියා කොළද වැඩි නැත්නම් මගේ අහුරට අහුවෙච්ච මිටට අහුවෙච්ච ඇටේරියා කොළ ප්‍රමාණයද වැඩි කියලා. එතකොට සංඝයා වහන්සේ කියනවා ඒකාන්තයෙන්ම ස්වාමීන් වහන්සේ මේ අතට අහුවෙච්ච මිටට අහුවෙච්ච ඇටීරියා කොළට වඩා විශාල ප්‍රදේශයක් මේ කැළේ තියෙනවා කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම මේ දේශනා කරන ලද, හෙළි කරන ලද කොටස මේ අතේ තියෙන මිට වාගේ මේ ධර්මය උත්තර සර්වඥාන්සේ වටහාගත් සම්පූර්ණ ඤෙය්‍ය මණ්ඩලය මේ මුළු කැළේ තියෙන ඇටීරියා කොළ වගේ නිසා මේ ධර්මය කියලා දැනගන්න හදන්නේ ඒකේ පුංචි අංශු මාත්‍රයක් විතරයි. ඒක වුණත් අපි දන්නවා 84000ක් ධර්මත කන්දේ වශයෙන් අපි විස්තර කරලා කියනකොට සීල සීලේ සඳහන් වෙන විනය පිටකයත් ධර්මයේ පටහන් සඳහන් වෙන ධර්ම කොටාසියත් ගත්තාම පුදුමාකාරයි. ඉතින් ඒනොත් මේ සංඝයා පාවිච්චි කරන්නේ නැත්තම් සංඝයා පිළිපදින්නේ ඒ යම් ප්‍රමාණයක්. ඒ ඔක්කොම කරන්නේ මොකද සම්මුති සංඝයාට එහෙම කරන්න බෑ. ඒ සංඝුත් සංඝයාට එච්චරම හැකියාවක් නෑ ධර්මයේ ධර්මයේ වශයෙන් තේරුම් ගන්න. ඉතින් ඒත් තම තමන් යන පමණින් ඒ ධර්මයට යෙදී සැදී පැහැදී කටයුතු කරනවා. ඉතින් බණ භාවනා කරන අයත් ඒ කාර්යය එහෙම නැත්නම් ඒ වගකීම, ඒ ගෞරවය, ඒ පිහිටා කටයුතු කිරීම කරනවා. ඊට පස්සේ ඒ ඒක තේරුම් ගත්ත මට්ටමට නැත්නම් සරුවචනාංශي තේරුම් ගත්ත මට්ටමට ධර්මයේ තේරුම් ගත්ත මට්ටමට සංඝයා වහන්සේලා තේරුම් ගත්ත මට්ටමට තමන් තමන්ගේ দমনේ වීමක් එහෙම නැත්නම් සංවර වීමක් ඇති කර ගන්නවා ඉතින් අන්නේ ඒක තමයි හරියට මේ මහා කලගෙඩියක් විතර බඩක් තිබුණාට ඉදිකටු ඉලක් විතර මුඛයක් තියෙනවා නම් අපිට කොච්චර භෝජන සංග්‍රහයකට ගියත් අපිට මේ බඩ පිරෙන්න ගන්න පුළුවන් වෙන්නේ කටේ ප්‍රමාණයට තමයි. ඒක තමයි පිසාච ප්‍රේත ලෝකයේ දක්වන්න පෙන්නන උපමාව. ඒ වගේ අපිට ධර්මයේ ඇතුල් වෙන්නේ ශික්ෂා ප්‍රමාණයට තමයි. එහෙම නැතුව මේ බුදුරජාණන්සේගේ තියෙන ඔක්කොම අපට ගන්නත් බෑ. ධර්ම රත්නේ කියන එක ඔක්කොම අපිට ගන්නත් බෑ. මේ මුළු සංඝ රත්නයේ තියෙන ගුණ ඔක්කොම අපිට ගන්නත් බෑ. ගන්න පුළුවන් මේ ශික්ෂාවේ ප්‍රමාණයට. ඉතින් මේ ශික්ෂාව හරස් කපන දේ තමයි ශික්ෂාව කියන්නේ පාලනය කිරීමනේ, හික්මවා ගැනීමනේ, අඩු කිරීමනේ. ඒකේ අනිත් පැත්ත තමයි කාම ගුණ කියලා කියන්නේ වැඩි කිරීම විචිත්තත්වයටපත් කිරීම විවිධාංගීකරණය කිරීම විවිධ විවිධ ක්‍රමවලට ගුණ කියලා කියන්නේ වැඩි කරනවා කියන අදහස. කාමයන් වැඩි කිරීමේදී ඉන කෙනෙකුට ශික්ෂාව පේන්නෙම උවමනාවෙන් මේ එලිමා තිර කඳරෝට වැටිච්ච ඉල්ලගෙන අපහසුතාවපත් කරගන්න හිරගෙදරක ඉන්න රැඳවියෙක් වාගේ. නිසා කාටවත් හිතෙන්නේ මට තියෙන මේ මනුසකම, මට තියෙන පෞරුෂත්වය, මට තියෙන සාමාන්‍ය බුද්ධිය හික්මීම වැඩි කරන්නයි කියන එක තේරුම් කළ දෙන්න අමාරුයි. ඒක අද බොහෝමත්ම උත්සන්නයි. එදත් එහෙම. ඉතින් ඒක නිසා මිනිස්සයා මේ ඕකාර සංකලේශම් මේ නානා ආකාර වූ කාමයේ විඳීම ගත කරන වේලාවක මේ සරුවචනාංශී ලෝකෙට පහළ වෙන්නේ මිනිසෙකුට දිරව ගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් ශික්ෂාවක වටිනාකම තේරුම් ගන්න කියන එක අපිට ආයතනයක් වශයෙන් තේරුම් කරලා දෙන්න ඕනේද? එහෙම නැත්නම් තමා මේක තේරුම් ගත යුතුද කියලා බලනවා නම් ඇත්තටම එහෙම ආයතනයක් තමයි සංඝයා කියලා කියන්නේ. නමුත් යම් කිසි කෙනෙකුට තමන් සංවේගයේ පහළ වුණා නම් සංසාර බය දන්නවනම් සංසාරේ බයෙන් ගැලවීමට අවශ්‍යකමක් තියෙනවනම් සංඝයාට ඒකේ අධිකාරී ශක්තියක් නැහැ. ඒ මම ශික්ෂාගරුක වෙනවයි කියන එක වළක්වන්න සංඝයාට පුළුවන් කමකුත් නැහැ. අපි දන්න ඔය සම්මුති සංඝයාට. එහෙම නැත්නම් දෙන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් ඒකෙන් හොඳටම පොඩි පරහක් හිටලා තියෙනවා. අපි හිතලා තියෙනවා. විතීතෙන් ගිහියන් වතෙන් හිතනවා අපිට ඒක සංඝයාගෙන් ලැබෙන්න ඕනේ කියලා. ඒක වෙන්නේ නැහැ. ඒක කරන්න අමාරුයි. මොකද සංඝයා කියන්නේ මිනිස්සෙක් මේ සංඝයාගේ මේ දේ බලාපොරොත්තු වෙන ධර්මයේ මේ දේ බලාපොරොත්තු වෙන බුදුහාමුදුරන්ගේ මේ දේ බලාපොරොත්තු වෙන කෙනත් මිනිස්සෙක්. ඉතින් ඒක නිසා තමා තමාගේ ඒ හික්මෙන ප්‍රමාණය වටහා ගන්නේ සංසාර බයට සාපේක්ෂව තමයි. ඒ සංසාර බය තේරුම් ගැනීම සහ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන බවට අපි පාවිච්චි කරන වචන තමයි සංවේගය කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට මේ සංවේගය පහළ වුණාට පස්සේ මේ සංවේගය නිසා පශ්චාත්තාප වෙලා ඉසాత බැඳගෙන කණපින්දම් ගහ ගහ ඉන්න එක තමයි කෙලෙසේ කියන්නේ. නමුත් මේ සංවේගය ආපු වෙලාවේ මේ ශික්ෂාවට නැමෙනවනම් ශීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රත්‍යාවට ඒක නිකන් අහම්බයක්. ඒ පීඩාවටපත් වෙච්ච සංවේගයටපත් වෙච්ච කෙනෙකුට මේක නිසා ද්වේෂ මූලයෙන් පශ්චාත්තාප වෙවි ඉන්න පුළුවන්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කරගෙන ඉන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ මේ බව දැනගෙන අසල්ගේක සොරකම් ගිය දවසක කුහුල් සිතින් තම ඉන්නේ තම ගේරක කියලා මේ ඒ දේ වෙනකොට මමත් මේකෙන් පාඩමක් තේරුම් අර ගන්න ඕන නිසා මම මේ සංවේගය කලකිරීම කියන වචනය ලෝක විවහාරයේ යනකොට පශ්චාත්තාවයක් කරගෙන තියෙනවා. නමුත් ਸਰවඥාන්සේ ශික්ෂාව කියන ලස්සන වචන දැම්මට පස්සේ අරගෙන දෙන ඇඹුල කපලා, පැංගිරි ගතිය කපලා පෙන්ලා දෙනවා මේ ඇතිවෙච්ච සංවේගයට සාපේක්ෂව. එතන මේ කලකිරීමට සාපේක්ෂව මේක ශික්ෂා පැත්තට දාන්න නම් ඒක කවදාකවත් ආයතනකින් හෝ පිටකෙනෙක්ගේ බලපෑමෙන් කරන්න බෑ පිටකෙනුට යෝජනා කරන්න පුළුවන් තමයි මෝරලා තියෙන ප්‍රදේශය තමයි. ඒක නිසා මේ ශික්ෂාව කියන එක එnde end end end තමන්ගේ වගකීමක් බවටපත් වෙනවා. ඒ වගකීම පිටකෙනෙක් විසින් පැවරිය යුතුයි කියන સંદર્ભයේ මත පමණයි ආගමක් ගොඩ ගන්න පුළුවන්. ආගම එන්නේත් එතන තමයි. මේ මේ ශික්ෂාව අපි දෙන්න ඕනේ. අපි උගන්වන්න ඕනේ. කියලා ඒ වගකීම මේ තමයි පටව ගන්නවා. ඒක විහිම් පටව ගන්නවා. ඒක කියන්නේ vested interest කියලා. එහෙම පටව ගත්තට පස්සේ ඒක කවදාකවත් යහපත් හැඟීමක් ඇති කරන්නේ නැහැ. කිසිම වෙලාවක කාටවත් ඒකෙන් හොඳක් වෙච්ච පාටක් පේන්නේ නැහැ. මේ නිසායි කාල් මාක්ස් තුමා කියන්නේ මේ ආගම කියන එක අබින් වගේ જાතියක්. ඒක දුන්නාට පස්සේ මිනිස්සු මොට්ට වෙලා මේ ඇති කරපු බයට අර තියෙන සංවේගය මතට තව බරක් දාගෙන ඒ මනුස්සයා දිගින් දිගට දිගින් දිගට හීන දින තත්ත්වයටපත් වෙනවා. මේ ශික්ෂාව කියන එක ඊට වැඩිය වෙනස් වෙන වෙනම හිටගන්න එකක්. අර ඇති වෙච්ච සංවේගයේ වෙලාවේ මේක සමස්තය තේරුම් අරගෙන ඒ වෙලාවේ හෝ ඊට ආසන්නව ශික්ෂාගාරක වෙන්න හදනවා නම් ඒක මට පේන විදිහට කිසිම ආගමික සංවිධානකින් තොරව සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ශික්ෂාව තමන් තුළට එන ඒ ශික්ෂාව ශ්‍රද්ධාව දුක පදනම් කරගත් එක. යම් කිසි කෙනෙක් ශික්ෂාගරුක වෙන්න යාට දුකක් එන්න ඕන. ඒක නිසා දුක්ඛූප නිසා සද්ධා. මිනිසෙකුට කවම කවදාකවත් සද්ධාාවක් එන්නේ දුකක් නැතුව. ඒ දුක තමයි අපි මෙතන සංවේගය කියලා කියන්නේ. ඒ සංවේගය ආවට පස්සේ ඒ සංවේගයෙන් ශික්ෂාවකට යනවයි කියනවනම් ඒක නිකන් දාන්න වෙන්නේ මේ වගේ මේ ශික්ෂාවේ කෙලවර වෙන නිවන කියලා එකක් තියෙනවානේ. ඒ නිවන ලබන්න කොච්චර අමාරුද ඊටත් වැඩිය අමාරුයි වගේ පේනවා සංවේගයකටපත් වෙච්ච කෙනෙක් ඉතාලත බඳගෙන අඬනවා වහකනවා කින්නවට ඉන්නව වෙනුවට ශික්ෂාවට නැඹුරු වෙනවයි කියන එක. මෙන්න මේක සංවිධානාත්මකව වගේ කියන්න හැදිච්ච සංවිධානෝ තමයි ආගම කියලා කියන්නේ. ඉතින් ඒ ආගමෙන් බේරිලා ආගම තිබුණත් කමකුත් නැහැ. මේ ශික්ෂාව තේරුම් ගන්නවා නම් ඒක සමාදාය සික්ඛති සික්ඛාපදේශු කියලා සර්වචන්සේ සඳහන් කරලා ඒ ශික්ෂාපදය කවුරුත් පටවන එකක් නෙවෙයි ඉල්ලලා ගන්න ඕනේ. Taman ගිහිලා සමාදන් වෙන්න ඕනේ. මේ සමාදන් වීම මේ තමා විහිම්ම Tamanගේ අත් දෙකට විලංගු දාගැනීමක් දාගෙන දාගැනීමක් වගේ තමයි පේන්නේ කාම භෝගියාට. මෙච්චර මේ ලස්සන ඇස් දෙකක් තියේදී පුළුවන් තරම් රූප බලපංකෝ. මෙච්චර හොඳ කනක් තියේදී පුළුවන් තරම් ශබ්ද අහපංකෝ. මෙච්චර හොඳ කන් නාසයක් දිවක් තියේදී ගන්ධ රස බලපංකෝ. මෙච්චර කයට පහසක් තියේදී පුළුවන් තරම් කාම භෝගී වියංකෝ කියන එක නෙමෙයි. සමාජීය නරැල්ල ඒ වෙනුවට ඇහැට රූප පෙනුනට ඔබ පොට්ටෙක් වගේ ඉඳලා බේරියා. නැත්නම් ওই දැකපු දේ දැකපමණින් නතර කරපන් ඕක ගැන කතන්දර ගොතන්න එපා. ප්‍රපංච කරන්න එපයි කියන එක මේ අර විදිහේ කාම ගුණයන්ට ඉඩ දීලා කාම ගුණයන් එක වැඩෙන ලෝකෙක කියා ගන්න පුළුවන් ඇච්ච එකම ශාස්ත්‍රුන් වහන්සේ. කාටවත් නොතේරුණයි කියලා නම් හිතන්න අමාරුයි. කාටවත් කොන්දපණ තිබුණේ මේක මේ කාමභෝගී උදේ ඉඳලා හැන්ද වෙනකන් ගත කරන මේ අමනෙයින්ද කිලින් කතා කරන්න. බුදුරජාණන් වහන්සේ ඒ දේ කළෙත් සමස්ත ජනතාවට නෙවෙයි. බුදුරජාණන්සේ තමන් කෙරේ නතු වෙච්ච පිරිස විතරක් අරගෙන ඒක බොහොම අමාරු මේ පෙරහනක් අරගෙන ඒ ආපු කෙනාට වෙන කෙනෙක් නම් කියන්නේ වරප්‍රසාද දෙන එකනේ. මේකේ දුන්නේ ශික්ෂාවක්. වෙත එන කෙනාට කියනවා අරක හිර කරගන්නේ මේක තද කරගන්නේ මේකෙන් හික්මියන් මේක ව්‍යං කියලා. ඉතින් එතකොට මේ ශික්ෂාවේ තියෙන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආපු කිනාටම කිව්වොත් උඹ මෙහෙම ඉඳ ගනින් හිට ගනින් ඉඳ ගනින් හිට ගනින් සිටින් ඉඳින් කරන්න පටන් අරගත්තොත් කවුරක්වත් බුදුහාමුදුරන්ගේ ශික්ෂිත ශික්ෂේක පාඩපත් වෙන්නේ නැහැ නේ. ඒ නිසා එයාට තේරෙනු ගන්න පුළුවන් දෙයක් වෙන්නත් ඕනේ. වෙන හැම ශාස්ත්‍රවරයෙක්ම Taman පිළිගත්ත කෙනාට වර දෙනවා. මේක කිසිම වරයක් නැහැ. මේකේ තියෙන්නේ උඹට පුළුවන් ප්‍රමාණය ශික්ෂා තියෙන කැමැති ප්‍රමාණයක් සමාදන් වෙලා හික්මියන් ඒක නිසා මේ ශික්ෂාපද පැනවීමේදී ਸਰවඥාන්සේ ගත්තයේ මධ්‍යම ප්‍රතිපදාව ඒ ਸਰවඥතා ඥානෙම කොටසක්. මේ ශික්ෂාපද පනවපු නැති ශාසනයක් තිබිලා තියෙනවා සරුවචනාංශයේ බුදු වුණ දවසේ ඉඳලා අවුරුදු 20ක්. ඒ පළවෙනි 20 අවුරුදු 20ම පූර්ව බුද්ධ ශාසනය කියලා අපේ පොතේ සඳහන් වෙන්නේ. ඒ කාලේ කිසිම නීතියක් තිබිලා නැහැ. මේ සංඝයා කැමති නම් තමයි සංඝයා කියා ගන්න කැමති නම් නිකන්. කැමති නම් පැවිදි නම් කියා ගන්න කැමති නම් නැහැ. මේ කාලේ තමයි වැඩියෙන්ම නිවන් දකලා තියෙන්නේ. පූර්ව බුද්ධ ශාසනයේ ওই ජේතවනාරාම පූජාව වගේ වෙන්නේ ඉස්සෙල්ලා ਸਰවඥාසෙත් ගහකට ඉන්නේ ගෝල પરම්පරාවල් නැහැ පොත්පත් නැහැ එනකෙන අයනවා කෙලින්ම කතා කරලා කියනවා මට මෙන්න මේ වගේ දුකක් වුණා එමල කියනවා ඒ ඒ ඒ දෙන ප්‍රශ්න දිගේම තමයි උත්තර ඒ ලයින් එකේම උත්තරේ දුන්නාට පස්සේ එයා ආය අහන්න කරන්න යන්නේ ඒක පිළිගත්ත ඉවරයි ඒ නිසා මේ පූර්ව බුද්ධ ශාසනයේ මේ ශික්ෂාව කියන වචනය මෙහෙම ගොනු වෙලා පිටු වෙලා ස්පටිකීකරණය වෙලා තිබුණේ නැහැ. හැබැයි ආපු හැම කෙනෙක්ම තද බල සංවේගයක ඉඳලා තියෙනවා. මේ සංසාරේ ආයේ මේක කවුරුත් කියලා දෙන්න දෙයක් නැහැ මේ කාමගුණය කියලා කියන්නේ අපායක් කියලා. ඒ කෙනාට කියන දේ කිව්ව ඉවරයි. නමුත් අවුරුදු 20 යනකොට එහෙම ආපු අය නැත්නම් මේ ශික්ෂණ ශික්ෂාව විහිම්පට අරගෙන එනකොටම වගේ නිවන් දැකපු පිරිසට මිනිසු සලකන පටන් ගත්තා. පුදුමාකාර සැලකිල්ලක්. ඒ වෙනකොට තිබුණ බුදුරජාණන් වහන්සේත් එක්ක <clears throat> තරංගෙත වගේ තව ශාස්ත්‍රවරු 6 දෙනෙක් ඒ අතන සෙනග හිටියා පිරිස හිටියා. ඒ අත්ව ගාව තිබුණා ඊට වැඩිය උග්‍ර ශික්ෂා සමාහට ඊට වැඩිය බොහොම ලාමක ශික්ෂා. උග්‍ර ශික්ෂා කියන කියන්නේ තනි කකුලෙන් හිටගෙන අත් දෙක දිග අරගෙන අත් දෙක උඩට තියාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ ඉරියව්වේ ඉන්නවා. එහෙම නැත්නම් වටේට ගිනි ගොඩවල් හතරක් පත්තු කරගෙන ඉර මැද පංචතප කියලා Taman තවනවා. ඉර ගිනි ගොඩවල් හතරයි ඉර එළියයි. ඔය හොඳට පායන දවසේ ගම්පලයා මේකට ගින්දර දාපුවාම පංචතප හම්බෙන්නේ තප දෙකක් හම්බ වෙනවා. මේ උද්දට පායලා මේ ගිහිල්ලා මේකට ගින්දර දානවා. ඉතින් එතකොට එහෙමුත් දනවා මෙහෙමුත් දනවා. ඒකත් ශික්ෂාවක් ඒ කාලේ. ඒ වගේ තිබිලා තියෙන උග්‍ර ශික්ෂා ඒවට කියනවා රූක්ෂ වෘත කියලා. බුදුජානකේ පහළ වෙන්න ඉස්සරලා මනුස්සෝ වැන්දේ රූක්ෂ වෘත රකනයිට. ඒකයි ගිහිගේ අතාරපු ගමන් සිද්ධාර්ථ කුමාරයා කියලා ඒ රූක්ෂ වත පිරුවේ අවුරුදු 6ක්. නමුත් ලැබුණේ නැහැ. මෙච්චර පිං තිබුණු මෙච්චර පාරමිතා පෙරිච්ච බුද්ධහංකුරයන් වහන්සේත් ඔය ඔය ඔක්කොම ටික කරලා තියෙනවා. ඕන්නම් චූලසුඤ්ඤ චූල සීනාද සූත්‍රය අනුව කියන්නේ කරපු ටික ලියලා තියෙනවා බුදුහාමුදුරු. කියන්න බැරි දේවල් කරලා තියෙනවා. කරපු ටික ලියලා තියෙනවා. මෙන්න මේමයි මිනිස්සු මේ ශික්ෂාව අත්කිලමතාණුවට දාගත්තට පස්සේ පුදුම විදියට මිනිස්සු කැමති එකට. ඒක තමයි තපස කියන්නේ. ඒක තමයි පැවිද්ද කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒව කරනකොට අනෙක් මිනිස්සු ඇවිල්ලා බුද්ධ සත්කාර කරන්න පටන් ගත්තා. තව සමහරක් ඔය තන්ත්‍ර භාවනා වගේ ඒ අතර පසු කාලීන වෙවිලා තියෙන්නේ කාම ක්‍රීඩාවේ උච්ච අවස්ථාවේ මනස පවත්වන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? ඒක නිසා භාවනා කරන්න කාම ක්‍රීඩාවේදී විතරයි පුළුවන් කියලා කාම ක්‍රීඩාව පාවිච්චි කරා භාවනා අත්දැකීම් ලබන්න හොඳ දොරටුවක් කියලා. ඉතින් අන්තිමට මිනිස්සු ඒක කරන්නේ මොකටද කියන එක නැතුව මේ වගේ වැඩ, يعني කාමයේ කරන්නේ ආධ්‍යාත්මය සඳහායි කියලා නිකායක් හැදුනා. ඒක තමයි ඔය තන්ත්‍ර කියන එක සඳහන් කරන්නේ. ඒක රජුරවන්ට හරියට කේන්ති ගියා. මොකද රජුරවන්ට විතරේ කාමයේ ඇති වෙන්න කරන්න බලවන්නේ. මේ පිටුපිහට්ට ආගමක් හදාගෙන ඒකෙන් කාමයේ කරන්න පටන් ගත්තා පස්සේ ඔක්කොටම ඔක්කොම ගෙනලා මරලා දැම්මා. මේ දෙකක් කාමයේ කෙලවරටම ගියාම ඒකේ හික්මීමේ නිවන් දකිනවා. අරගේ කාමයේ අන්තිම දුර්ල කරලා ඒ නැත්නම් දුෂ්කරවත පුරලා මහානකම් ඒක තමයි තපස කියලා. ඉතින් මිනිස්සු මේ දෙක සලකපු සලකිල්ල නිසා බුදුරජාණන් වහන්සේ කිරියෝ ওই දෙකටම මැදි. කෙනෙක් Tamanට පුළුවන් ප්‍රමාණය ඉල්ලගත්තා. ඒක කරා. ඒකේ හොඳයි කියලා හිතන කරන්න පුළුවන් නම් එතනින් නතර වෙන්නේ. ඊට පස්සේ තව ටිකක් අල්ලනවා. ඊට තව ටිකක් අල්ලනවා. එහෙම මේ මෙව කරගෙන යනකොට කාටවත් මේ පුපුරලා මැරෙන්න වෙන්නේ නැහැ. මොකද මේ පනවලා තියෙන දේ පුළුවන් ප්‍රමාණයට කණ එකයි. ඉතින් මේක කරලා නිවන් දකිනකොට මිනිස්සු වෙන්න පටන් ගත්ත දිගටම නිවන් දකින අදහසින් නෙවෙයි මේ නිවන් දැකපු අයට කරන සැලකිල්ල දැකලා. එතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ ඉති ඔක්කොට මේ විදිහට දොර ඇරලා තිබ්බොත් එහෙම මේක ඉතරහක් කොහේ ඇයිද දන්නේ නැහැ. නිසා කොතනකින් හරි මේ කට්ටියට මූලික සුදුසුකමක් හෝ ඇවතුම් පැවතුම් හෝ පැවැත්ම සඳහා නීති පද්ධතියක් පනවන්නේ කියලා. ඇත්තට මේ වෙනකොට මේ ප්‍රශ්න මතුවලා සාසනේ. මම සර්වචනසේ කිව්වා සාරිපුත් මේක මට ඉන්නේ මොගලන් ස්වාමීන් වහන්සේ වෙන්නේ නැති මේක කිසිසේත්ම ශ්‍රාවකෙකුට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. ශ්‍රාවකයන්ට කවදාකවත් තේරෙන්නේ නැහැ ශික්ෂාපදේ මොකද්ද වෙන්න ඕන කොතනද පනවන්න ඕන කාටද පනවන්න ඕන මොන මට්ටමේ පනවන්න ඕනද කියලා. මේක මේ පණේ පා කියලා අම්මා අප්පා එපායි කියාගෙන ගිහි ගියාතරන එන කෙනෙකුට අනවශ්‍ය නීති දැම්මොත් එන්නේ මේකට මිනිසු. ආවට පස්සේ මිනිසු සලකනවායි කියපු නිසා පිස්සු පියාට ඔක්කොම මේකට આવොත් ශාසනයක් පවතින්නේ නැහැ. ඒ නිසා හරියටම මෙන්න මේකයි ශික්ෂාව කියලා. තේරුම් ගන්න පුළුවන් එක සර්වඥ විෂයක්. මේක වෙලා වෙනකන් ඉඳ ඒක මම කරන්නම් කියලා. ඊට පස්සේ තමයි චරොච්චනාංශේ දිගින් දිගට ශික්ෂාවද පනවන්න පටන් ගත්තා. නිවන් දකින්න ප්‍රමාණය අඩු වුණා. ඉතින් අන්තිම වෙනකොට ප්‍රශ්නයක් ඇහුවා චරොච්චනාංශගේ. ඇයි සාංශ මෙච්චර මේ නීති තර්ක දාලා තියෙද්දිත් ඉස්සර වගේ නිවන් දකින්න නැත්තේ? අන්තිම වෙනකොට නීති වැඩි. නිවන් දකින්නට මේ එක බුදුහාමුදුරන්ගේ අවුරුදු 45ක් ඇතුළත ඉතිහාසෙ. ඉතින් ඊට පස්සේ හිතන්නේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒක එන්නේ එන්නේ එන තව තවත් තර්ක විතර්ක ඇවිල්ලා මේකේ ඒ යන දිහාව ਸਰවඥාන්සේ වැඩ ඉන කාලෙම තිබුණා. ඒක නිසා අපි මේ ගෞරව කරන්නේ අපි පිටලා කටයුතු කරන්නේ මොන ශික්ෂාවෙද කියලා. මොකද්ද මේකෙන් අපි ගන්නෙ කියන එක ඔය අපි හිතන විදිහට ඔය පන්සිල් වල අටසිල් වල තියෙන වාක්‍ය නෙවෙයි තියෙන්නේ. ඒක බොහොම ගැඹුරින් මේක විස්තර සහිතව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙහෙම කියනකොට මම හිතනවා හිතරි දෙයි කියලා භාවනා කරන කෙනෙකුට විතරයි. Tamange හිත මොකද්ද කියලා තේරුම් ගන්න හදන කෙනා එහෙම නැත්නම් මේ සීලය තීල පරිභාවිතෝ බික්කවේ සමාධි මහප්පලාවන්ති මහානි සංසා කියලා බුදුරජාණන්සේ පිරිනුවම් පාන වෙලාදී කියන හැම පරිච්ඡේදයක්ම ඉවර කළ තියෙනවා. මහණෙනි සීලය හොඳ නම් ඒක හරියට භාවිතා කරොත් සමාධිය එන්න ඕනේ. සමාධි පරිභාවිතා සමාධි පරිභාවිතා පඤ්ඤා මහප්පලා හොදි මහනිසංස. ඒ සමාධිය ආවනම් ඒ සමාධියේ සමාධියට ඇලෙන සමාධියක් නෙමෙයි ප්‍රඥාව ප්‍රසූත කරන්න ඕනේ. ඒ නිසා සීලය සමාධියටයි සමාධිය ප්‍රඥාවටයි ඉතින් ඉන් එපිට තියෙන දේවල් වලට අපි සීලබ්බත පරාමාස කියලා කියනවා. රැකීම සඳහා සිල්පද වගේක් රකින්නවා. නමුත් ඒකෙන් වෙන්නේ තමන් ආත්ම ක්ලමතයකටපත් වෙනවා. එහෙම නැත්නම් සිල්පද මුවාවෙන් කාමභෝගී වෙනවා. ඉතින් බලනකොට භාවනා කරපු කෙනාට මේක අත්විඳ පිරිසිඳ දැනගන්න පුළුවන් අවස්ථාවක් කිව්වොත් ඒක මම හිතලා කියන එකක් වෙන්නත් ඉඩ තියෙනවා. මේක උරගා බලන්න පුළුවන්. අපි මේ දැන් තම යම් සීලයක් අපි රකින්නවානේ. භික්ෂුන් වහන්සේලා කෝටියක් සංවර සීල කියලා කියනවා 227ක් ආචිමොක්ෂ සංවරේ රකින්න. ඊට පස්සේ සාමණේර කෙනෙක් වෙච්චාම දස සීලයක් රකින්න. ඊට පස්සේ ගිහිය ඒක සාමණේර දස සීලය කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා ගිහි දස සීලය ඕකමයි. සාමණේර දස සීලයමයි ඒකේ සිවුර දැම්මේ නැතුණාට ඒකම තමයි. ඊට පස්සේ ඒකේ නව සීල තියෙනවා, අට සීල තියෙනවා, ආජීවට්ටමක සීල තියෙනවා, පංච සීල් තියෙනවා. මේ සීල මට්ටම් ගොඩාක් තියෙනවා. ඒ සීලය Taman රකින්න සීලය මේ මගේ ඉදිරි ගමනට ඒ කියන්නේ සමාධි ශික්ෂාවට තුඩු දෙනවද නැද්ද කියන එක එහෙම නැත්නම් මේක නිකන් බූරුවගේ පිටවල බැඳව හකුරු ටිකක් වගේ මේ මිනිස්සු රකින්නට රකින්න. එහෙම නැත්නම් බයට රකින්නවද නැත්නම් සීලබ්බත පරාමාශයක්ද කියලා ඒ කියන්නේ වැරදිට අල්ලගෙන සීල කියන එක දැනගන්න පුළුවන් යම්ම වෙලාවකට යෝගාවචරයේකට Taman ඉඳගෙන ඉන්න ඉරියව්වේ එක චිත්තක්ෂණයකටවත් සතිය පවත්වන්න බැරි නම්. ඒ කියන්නේ මම දැන් මෙතන කියන එකට එන්න බැරි නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම යා සීලයෙන් සුදුසෙක් නෙවෙයි. දුස්සීලයක් හෝ මොකක් හරි අභව්‍ය තත්ත්වයක් තියෙනවා. අපි ඒකට කියනකො මානසික අසහනයක්. එතන දැඩි රෝග පීඩාවක් එහෙනම් වෙන මොකක් හරි හේතුවක් එහෙම කෙනාට අපි කියන භාවනාවට අභව්‍ය සුදුසෙක් නෙවෙයි. ඒ නිසා යම් කෙනෙකුට පළවෙනි වතාවට ජීවිතේ කවුරු හරි කියලා දීලා මේක හරි සතිය කියන්නේ සතිය තමන් එළඹ සිටි මොහොතයි මට දැන් එළඹ සිටි මොහොතට යන්න පුළුවන් උනායි කියලා තීරුම් ගන්න පුළුවන් නම් ඒ තීරුම් ගැනීම තමයි සම්පජඤ්ඤය කියන්නේ සතියත් සම්පජඤ්ඤය ආවනම් යාට පැහැදිලිවම හිතන්න පුළුවන් මට මේ දාක් සීලෙන් බාධාවක් නැහැ මම යමක් පොරොන්දු වෙලා තියෙනවා ඒක ඉෂ්ට වෙලා තියෙන නිසායි මට මේ සතිය මුදුන්පත් උනේ ඒක නිසා දැන් මට තියෙන යුතුයකම තමයි මේ සතිය සමාධියකට සමාධි ශික්ෂාවකට ලැබෙන විදිහට ඉදිරියට කටයුතු කරන එක මොකද මේ සතිය පිහිටියානම් එහෙම නැත්නම් සතිය පිහිටීම තමයි සීලේ උරගා බලන ක්‍රමය කියලා යම් කෙනෙක් తాවකාලිකව හරි ගෞරව කරගත්තනම් පිහිట్ලා කටයුතු කරනවා නම් එහෙම නැත්නම් සගාරව වුණා නම් මම හිතනවා ඒක බොහොම ලේසි වැඩක් කෙනෙකුට දැනගන්න මම සීලබ්බත පරාමාසයක්ද කරන්නේ නැත්නම් මේ සීලියක්ද කියන එක දැනගන්න පුළුවන්. නමුත් එතනින් වැඩේ නතර වෙන්නේ යාට තේරුම් ගන්න වෙනවා මේ සතිචිත්තක්ෂණය මේ ඉස්ලාම් මතාවට මම අඳුනගත්ත. ඒ නැත්නම් මොන හරි ඉරියව්වකට කී ගමන් තමයි සතිමත් වුණාට පස්සේ ඒ චිත්තක්ෂණ කීයක් පවත්වන්න පුළුවන්ද? ඒ චිත්තක්ෂණ ගන්න වැඩෙන්න වැඩෙන්න සමාධිය වැඩෙනවා. එතකොට තමන්ට පුළුවන් නම් සතිය සම්පජඤ්ඤයෙන් මේ සතිය කියලා කියන්නේ සද්ධාව නෙවෙයි. සතිය කියන්නේ වීරිය නෙවෙයි. සමාධිය නෙවෙයි. ප්‍රඥාව නෙවෙයි. මේක සතිය. සතිය කියන්නේ වර්තමානට එළඹ සිටීම. ඔන්න මම ඒකට ආවයි කියලා එයා සතිය විතරක් මේක සම්පජඤ්ඤයෙන් දන්නවනම් එයාට ඊගාට දෙන යුතුයකම ශික්ෂාව තමයි ඔය ඇති කරගත්ත මේ පහදාගත්ත මේ චිත්තක්ෂණය කොච්චර චිත්තක්ෂණ කියා පාත්තන්න පුළුවන්. ඒ පවත්නකොට මේ ඇති කරගත්ත සතිය සමාධියක් බවට පත්වීම පුදුමාකාර Java කැවෙන වැඩක්. කස කැවෙන වැඩක්. මේ සතියේ Javaට තමයි සමාධිය කියන්නේ. ඉතින් ඒක යාට කරන්න පුළුවන් නම් ඒ කෙනාට හිතා ගන්න පුළුවන් නැත්නම් හැකි සංඥාවක් ගන්න පුළුවන් මගේ සීල විතරක් නෙවෙයි දැන් සමාධියත් හරි. හැබැයි මේ සමාධිය පටන් ගන්න ඇති වෙන සමාධියක්. ඒ කියන්නේ පුළුවන් බව ඇති කරන්න තියෙන සමාධියක්. ඒක Tamanට උරගා බලන්න පුළුවන්. මම ඊයේ සතිය මෙන්න මෙච්චර දුර ගෙනිච්චා. හෙට මිටඩි පොඩ්ඩක් ගෙනියනවා. ඊට පස්සේ තව ටිකක් ගෙනියනවා. ඒක හරියට බයිසිකල් රෝදයක බකල් අරනවා වගේ. බයිසිකල් රෝදයක් හදලා ස්පෝක් ගන්න හරියට බැලන්ස් කරලා පාර මෙහෙම තල්ලු කරලා ඇරියොත් ඒ බකල් නම් රෝදේ වැටෙනවා. ඊට පස්සේ ඒ කෙනා කරන්නේ අරගෙන වැටෙන තැන බලලා එතන ස්පෝක් එක පොඩ්ඩක් තද කරනවා. බයිසිකල් බකල්ලන්න මිනිස්සු දිහා බලන්න ඒ යා රෝදයක් හදාන තියලා රෝදේ තල්ලු කරලා අරනවා. එල බලපුවාම රෝදේ කෙලින්ම කැරකෙනවා නම් බකල් නැහැ. ඇද වෙනවා නම් හොඳට බලන් ඉන්නවා. ඒ සයිඩ් එකේ බාර් එකට සාපේක්ෂව කොතනද ඇද වෙලා තියෙන. එතන අරගෙන පොඩ්ඩක් ඒ ස්පෝක් එක තද වෙනවා ආයෙ කරකවනවා. කරකවනට ටික ටික ටික ටික ටික ඒක බුදුජානනාංශයේ සඳහන් කරන්නේ තනිතලා පොළොව තල්ලු කරලා. තල්ලු කරලා ගිය ගමන් වැටුණා බකල්. ඔන්න බකල් අරින්න අරින්න මේක යන දුර වැඩි වෙනවා. එන්නේ එන්නේ එන්නේ යන දුර වැඩි වෙනවා. ඒක උච්චතර සමාධිය කියන්නේ. ඊට පස්සේ ඒ කෙනාට ශික්ෂාවක් තියෙනවා. මේක කිලෝරක් නැතුව වඩන්න. වඩන්න වඩන්න වඩන්න ඒ අර බකල් ඇරෙන්න ඇරෙන්න ඇරෙන්න ඒක දුර යන ප්‍රමාණය වැඩි බුදුසජාණන්තේ අන්තිමට රතකාර සූත්‍රය කියනවා දේශනා කරනවා ගිහිල්ලා රෝදේ හිට ගන්න ඕනයි කියලා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තල්ලු කරපු එක ඉවරලා වැටෙන්නේ නැතුව හිටගත්තොත් ඒ කියන්නේ තල්ලු කරපු වේගය නිසා ගියා එන්න එන්න වේගය අඩු වෙනවා. ඉතින් ගිහිල්ලා රෝදේ පැටලෙන්නේ නැතුව හිටගත්තොත් අනේ සම්මා සමාධියක්. එහෙම නැත්නම් බකල්ලාරිල්ල සාර්ථකයි කියලා හිතා ගන්න පුළුවන්. අන්නේ වගේ යෝගාවචරයා මේ Tamange ශික්ෂාව පිටිමුත් අපිට මනින්න පුළුවන් මයිලක සීලබ්බත පරාමාස තියනවද නැද්ද මයිලක බුදුආමරගේ ශ්‍රද්ධාව තියනවද නැද්ද ධර්මයේ පිළිබඳව ඔයගේ වටිනාකම දැනීම තියනවද නැද්ද මම සංඝයාද නැත්නම් මම ඇත්තටම සංඝයාට ගෞරව කරනවද නැද්ද කියන එක දකින්න මේ උපමානයක් තමයි Tamange සීලය කියන මට්ටමින් වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව යම් ප්‍රමාණයක පන්තිල්ලෝ වටතිල්ලෝ රැකලා ඒ මත ඉඳගෙන Tamanne පුළුවන් නම් ඉරියව්වට හිතගන්න එතකොට සීල පන්තිය සමාන. හැබැයි සමාධි සමාධි පන්තියේ පළවෙනි පාඩමත් ඉගෙනගෙන නැහැ. ඊට පස්සේ අවුරුද්දක් ඉගෙන ගන්න ඕන සමාධි පාඩමේ. මොනවද ඉගෙන ගන්නෙ? ආ මේ ගත්ත චිත්තක්ෂණේ දිගින් දිගට පවත්වන්න. පවත්වනකොට බකල් යනවා. බකල් තමයි නීවරණ කියන්නේ. ඇදහැර ඇර ඇර ඇර ඇර ඇර මේක ගිහිල්ලා කෙලින් හිට ගන්න පුළුවන් මට්ටමට ගියාම ඔන්න සමාධි පන්තිය පාස්. ඊට පස්සේ ආර තියෙනවා ප්‍රඥා ශික්ෂාව. ප්‍රඥා ශික්ෂාවේදී මේ තමන් වැඩ කරගෙන ඉන්නකොට මේ පරියන්කේදී නම් විතරක් නෙවෙයි සක්මනට ගියා. එදින්දා වැඩ කරන්න ගියාම අපිට මේ නුරුස්න අරමුණු හම්බ වෙනවා. අපිට ඒ වගේ ප්‍රේමනාප අරමුණු හම්බ වෙනවා. ඒ අපි අපේ අගයන් ආඩම්බරයෙන් හම්බ වෙනයේ මනාපමනාප අරමුණු ආවට පස්සේ ඒවට සැලීම තමයි ඒ ප්‍රඥා භාවිත නැති හිතක හැටි. ප්‍රඥා භාවිත හිත කියන්නේ ඒ අරමුණත් එක්කම Tamange හිත Tamanටත් නොදැනී මටත් තොරා මගේ හිත පැදුරටත් නොකිය මේ අරමුණට කැමති වෙනවා ඒක නැති වෙනකොට ශෝක වෙනවා මේ අරමුණට අකමැති වෙනවා ඒක නැති වෙනකොට සතුට වෙනවා ආහන්නේ ගතිය එහෙම නැත්නම් ඒ බව මෙතෙක් කල් අපි අරමුණට සාපේක්ෂව හිතුවේ මේක ප්‍රිය අරමුණක් මේක අප්‍රිය අරමුණක් ඒ අරමුණේනකොට ප්‍රීතිය පහළ වෙනවා නැති වෙනට ශෝක වෙනවා. මේක අප්‍රිය අරමුණ එනකොට කනගාටුව යනකොට ශෝක සතුට වෙනවා. මෙහා කවදාද ප්‍රඥාවෙන් තේරුම් ගන්නේ මේ අරමුණු දෙකේ කිසිම වෙනසක් නැහැ. Tamange හිතේ තියෙන මනාපමනාප කියන ගතිය. එහෙම නැත්නම් පෞරුෂත්ව ලක්ෂණ. එහෙම නැත්නම් සංසාරගත පුරුදු. එහෙම නැත්නම් ගినాපු ඇබ්බැහි නිසායි එන අරමුණු කෙලසීමක් හෝ කරන දෙයක් කරන්නේ. ඒක නිසා මේ අරමුණකට හිත යනකොටම ඒකිනා සත්‍යමත් වෙලා දැන් මොකාටද මේ ඉන්න හදන්නේ? මනාපෙටද අමනාපෙටද කෙහෙල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කියලා බලන්න හිටියොත් එයාට සීල් ප්‍රශ්න නැත්තම් සමාධි ප්‍රශ්න නැත්තම් තේරුම් ගන්න පුළුවන් ඒ අරමුණ එන්න වෙලාවෙදීම ඒ මනාපමනාප පහළ වෙනකොටම ප්‍රමාණවි ඒක අල්ලගත්තොත් මේක මනාපයක් මේක අමනාපයක් කියලා එයාට නියපොත්තෙම කඩලා දා ගන්න පුළුවන්. නමුත් පමා වුණොත් ඒ මනාපේ අමනාපේ පුළුවන් තරම් බරවත් වෙලා හැත් බැඳුනොත් මේ පුද්ගලයා යට කරගෙන යනවා. මේ පුද්ගලගේ සමාජයත් කඩලා දානවා. සීලෙත් කඩලා. ඒක නිසා මේ සීල සමාධි දෙකක ඉඳගෙන මනාපමනාප පහළ එක වළක්කලා කරන්න බෑ. පහළ වෙන පහළ වෙන මනාපේ අමනාපේ අඳුන ගන්න කොච්චර වෙලා ගිහිල්ලා තියෙනවද කියලා මෙයා හික්මීම සීල ශික්ෂාවට නෙවෙයි අයිති වෙන්නේ. ප්‍රඥා ශික්ෂාවට නෙවෙයි සමාජ ශික්ෂාවට නෙවෙයි අයිති වෙන්නේ. සීල ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව මේකට වේදිකාව සකස් කරලා දෙනවා. සකස් කළා අරමුණක් එනකොට ඒක රූප රූප වෙන්න පුළුවන්, ශබ්ද රූප වෙන්න පුළුවන්, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප වෙන්න පුළුවන්. නැත්තම් මනෝ රූපයක් නැත්තම් ආවේගයක් වෙන්න පුළුවන්. කොයි එකාවත් ඒ එන හැම එකක්ම මෝඩයට මොකක් හරි ලකුණක් තියලා යනවා. ප්‍රඥාවන්තයාට මහා කැලයක් මැදින් හොලඟක් ගියා වගේ කැලේ අලුත් කරනවා මිසක් ලකුණක් තියන්නේ නැහැ. ඒ එයා ඒ හොලඟට අනුව කටයුතු කරනවා මිසක් හැප්පෙන්න යන්නේ හුළඟ ගලක් තියෙනවා නම් උඩින් යනවා උණ පඳුරක් තියෙනවා නමාගෙන යනවා කණුවක් තියෙනවා පැත්තේ යනවා ඉතින් ඒකට යන්න දුන්නා ඉවරයි ප්‍රඥාවන්තය කවදාකවත් යන හුළඟෙන් තමන් නව භාවයක් ගන්නවා මිසක් ඒ අහුවෙන්නේ නැහැ ආන්නේ ප්‍රඥා ශික්ෂාව තමයි මේ බුදුරජාණන් වහන්සේ විශේෂයක් කරලා නැත්තම් එතික් ලෝකයට තේරුම් ගන්න බැරුව මානව මනසේ ඇතිවෙච්ච සුවිශේෂී පරිණාමය තමයි උතන තියෙන්නේ. Taman වෙත එන අරමුණුත් එක්ක රණ්ඩු වෙලා ඒකයි මේ මට මේ දේ කිරුවේ කියලා ආත්මවාදකින් නටනව වෙනුවට උඹේ නොදැමුණු හිත අතික්කිත හිත ප්‍රඥා ශික්ෂාව නැති හිතයි යෝග කරන්නේ ඒක ප්‍රශ්නයක් නෑ ඔබ දැනටමත් සුද්ධවන්තයෙක් ඔබ සීලේ තියෙනවා අපිට දැන් සමාධියේ තියෙනවා දැන් ඊගාව පාඩම් පංචමේ එන්න අරින්න මනාපමනාප බලාගෙන ඉන්න ඒ අරමුණක් රූප රූපයක් කියලා හිතන්න හිතට එන එක බාහිර වස්තුවක් ద్వාර හරහා අපේ අපිට ඇතුල් වෙන වෙලාව ඒ එන එක එනකොටම ඒක මනාපමනාපේ කියන එක ඇතුලෙන් අරමුණ දිහාවට යන එක. ඉතින් අපිට ওই ආස්වාස කියන ඇතුලට එන හුස්ම ප්‍රස්වාස කියන පිට වෙන හුස්ම කියන එකවත් තේරුම් ගන්න බැරි නම් යාගේ හිතා ගන්න අමාරුයි මේ අරමුණ එනකොට අරමුණත් එක්කද මනාපයමනාප එන්නේ නැත්නම් එන අරමුණට මම ඇතුලෙන් දාන එකක්ද මේ මනාපයමනාපේ කියන එක තේරුම් ගන්න තමයි රූප මට්ටමේදී කියන්නේ හුස්ම එනවා යනවා පිම්බෙනවා හැකිලෙනවා මේවා ද්වේතාවක යන වැඩ. ඉතින් ඒකෙදී කටුකුරුද්ද ස්වාංශ මතක් කරනවා මැසිමකින් මහනකොට උඩ නූල යටට ගිහිලා යටි නූලෙන් යටින් පුඩුවක් වැටුනොත් අපිකට මැස්මක් කියනවා. ඉතින් මහගෙන මහගෙන යනකොට යටි නූල් නැත්තම් බොබින් එකේ නූල් නැත්තම් මැහෙනා වගේ පේනවා. හැබැයි ඒකට මැස්ම කියන්නේ නැහැ. ඒ නිසා අරමුණ කොයි විදිහට ආවත් යටින් කොක්ක වැටෙන්නේ නැත්තම් දැන් අපි සාමාන්‍ය මැසිමක එහෙම උනත් නෙමෙයි විජහඩ බොබින් එක පුරවන එකනේ කරන්නේ. ඕක තමයි එදිනදා ජීවිතෙත් කරන්නේ අපි. යම් වෙලාවක අරමුණු ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා මං කොහේ හිටියද දන්නේ මොකද උනේ දන්නේ කියන්නේ අරමුණු ටික මන් නෙවෙයි ඇවිල්ලා තියෙනවා නමුත් යටින් කොක්ක වැටලා නේ ඒකට කියනවා හරි අප්සෙට් දැන් ඉතින් නූලක්වත් බඳින්න වෙයි පිරිතක්වත් කියන්න වෙයි මොනවා වුණාද කියලා දන්නේ නැහැ විජහට බොබින් එක පුරවන පිළිවෙඩ වැටි ඔන්නේ එනේන එකට කොක්ක ගන්න ආ දැන් වැඩේ හරි බබා ගෙදර ගිහිල්ලා ආයෙ අනාගෙන ආයෙ එන්න මං ආයෙත් දවසක් නූලක් දාලා දෙන්නම් කියලා ඉම්පිරිතුරුත් ගැට ගන්නවා ජපනුරුත් ගැට ගන්නවා මේ බොබින් එක ඉවර කරන්නයි පුදුරජානනාංශ මේ කටයුතු කරන්නේ බොබින් එක උනාට පස්සේ ඔය යන්න හරපම් මැස්මඩ මොකද වෙන්නේ කියලා මහිනා වගේ පේනවා නෝක් යටින් කොක්ක වටින්නේ අන්නේ විදියට මේ එන අරමුණක මනාපමනාප දෙක පහළ වෙන එක ඒක ස්වභාවය. ඒකට තමයි මේ කාමයේ අන්තරේ හැදිලා තියෙන්නේ. කර්මයේ අන්තරේ හැදිලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන්නේ ඒකට. උඹ මේ උඹ උඹ කොක්ක දාන්න තීරපන්. එහෙම නැත්නම් පිටින් එන කොක්කට උඹ නිකන් කූරක් තියාන හිටපන්. කොක්ක නැතුව පැටලෙන්නේ නැහැ. ඒකට මේ කියන හැකිලි දිගාරිනවයි කියලා. ඒක සංයෝජන ධර්ම දිගාරිනවයි කියලා. ඒක නිසා ඒව කපලා දාන්න එපා. උඹේ කොක්ක දිගාරපන් ඒක චපල වෙන්න එපා. ෂට වෙන්න එපා. මායාවී වෙන්න එපා. කවදාකවත් ඔබ ෂට මායාවී නැත්නම් කාටවත් අතල කොක්ක දාන්න බෑ. උත්සාහ කරයි වදින්නේ. ඉතින් මේක අපි කියන එක ආර්යයන් වහන්සේලා රයිසි දෙයක් ඒක භික්ෂුන් වහන්සේලාට රයිසි දෙයක් අපිට කරන්න බෑ එහෙම නැත්නම් নানা ප්‍රකාර දේවල් කියලා අපි නොකරන්නේ හික්මෙන්න කැමති නැති නිසා ඒකටත් අසික්කිතකම කියලා කියන්න පුළුවන් අසික්කිතයි අපිට ඕනේ මේ එනේන දේ පටලවාගෙන ඒකට කියනවා රැස් කරනවායි කියලා, සංස්කරණය කරනවායි කියලා. එනේනදී ඊළඟන මේ අර මේ පිටු ඉන්නේ අර යකඩ කෑලි ඔක්කොම ඇඟේ ඊළඟන විදිහනේ. දකින දකින කෑල්ල අතෙත් දා ගන්නවා, කරෙත් දා ගන්නවා. ඒ යකඩ පිටු වගේ තමයි. මටත් ලාවට තියෙනවා ඒක. නැත්තම් ওই පරණ ගවල පරණ කඩවල් තියෙන ගමේ කඩේ මැද කණුවේ ඔක්කොම જાති එල්ලලා තියෙන පපඩමුත් තියෙනවා දුංගත අනේකක් තියෙනවා ඔක්කොම එල්ලලා තියෙන ඔන්න ඕක වගේ තමයි පුතජනය විකුණන තියෙන ඔක්කොම බඩු අර මැද කණුවේ පුරවලා තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට ගිහිල්ලා කෑල්ලක් කඩන කණ එකයි තියෙන්නේ. ඉතින් මේ කොක්ක මේක තේරුම් ගන්න නැතුව අපි මේ සීල රකින්න බැරිය, සමාධිය රකින්න බැරිය කියලා කියන්නේ සීල රකින්න මට්ටමෙද ඕව එච්චර ගණන් ගන්න යන්න එපා. සමාධිය රකින්න මට්ටමෙද ඔච්චර ගණන් ගන්න යන්න එපා. මොකද ඒකට වෙනම පාඩම් පන්තියක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ සංවර සංවරය හතර ආකාරයකට සඳහන් කරනවා සීල සංවර විරිය සංවර සති සංවර ප්‍රඥා සංවර කියලා. ඒ ඒකෙදී මේ සතිය ඔතින් ගොඩක් කොටා වෙන්නේ ඔය ඔය කියන විදිහට කොක්ක දිග හැරෙන්න උගක් උදව් කරනවා සතිය. ඒක ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඇහෙන් රූපයක් දකිනකොටම හරිට ආස්වාසයක් එනකොට ඒ ආස්වාසය දිහා බලන්න බලන ඉන්න යෝගාවචරය වගේ බෝලෙට පහර දෙන ඒ ක්‍රීඩකයා අවධානයෙන් ඒ එන පෙරමඟ හිටියා. දැන් මං ඊගාවට එන ආනාපානේ බලන්න තියෙන කියලා අවධානයෙන් ආනාපානේ දිහා හිටියොත් එයාට හුස්මේ හුස්මට මේ විදිහට අවධානය යොදුවොත් මේ හුස්මේ මුලමඳාග දකින්න පුළුවන්. මේ හුස්ම එන්න පටන් ගත්තා. ඔන්න ආවගෙන ගියා. ඉතින් එනකොට අවධානය යොමු කළා නැත්තම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපේ හිත අශික්ෂිත විදිහට එක්ක රූප බලනවා, එක්ක සද්ද අහනවා, එක්ක ගඳ බලනවා, එක්ක රස බලනවා. එතකොට ඉන්ද්‍රිය සංවරයක් නෑ. ඉන්ද්‍රියන්ගෙන් අපිට ආධාරය ලැබෙනවා නම් අපි මේ බලන්නේ. ආනපන වගේ දෙයක් නම් යහනපන එන්නත් ඉස්සෙල්ලා ඒකට අවධානය යොමු කරගෙන ඉන්න මේ ඉඳුරංගෙන් කොච්චර සහයෝගයක් ලැබෙන්න ඕනද කියලා හිතන්න. ඒකට සමාධිය උදව් කරනවා. නමුත් යෝගාවචරය ඒ වෙලාවේදී දැනගන්න ඕනේ ওই ඉඳුරං හයක් තිබුණට එක සැරේ වැඩ කරන්නේ එකයි. ඒක භාවනායේ ගතියක් නෙවෙයි ඒක තමයි හැටි. අන්නේ ඒ ඒ කරපු එක ඒ කටයුත්තේ নিমগ্ন වෙලා එහෙම නැත්නම් බැහැගෙන වැඩ කරනවාද කියලා බලන්න අරමුණ එන දැනගන්නකොට ඇවිල්ලා ගොඩක් වැඩ කරලා ඉවරයි කියන එක තේරුම් ගන්න අපිට අරමුණක් ගෝචර වෙන්නේ අපිට අරමුණක් නිමිටි වෙන්නේ අපිට අරමුණක් අරමුණු වෙන්නේ ඇවිල්ලා සෙල්ලම් ගොඩක් පෑවට පස්සේ අපිට කවදාවත් බැඳපු වෙස් නටවනවා මිසක බඳිනවා පෙන්වන්නේ නැහනේ. ඒක වෙස් බඳින්නේ හැංගිලානේ. වෙස් බැඳලා පස්සේ අරංගේට්‍රම් තියලා බෙර ගහලා ඒ මනුස්සයාට පිරිත් වතුර දීලා තමයි වේදිකාවට එනකොට වැඩ ගොඩක් ඉවරයි. ඕනෙම අරමුණක් අපි ළඟට එනකොට එයා ඒ තිබිරගෙයින් එළියට ඇවිල්ලා උද්දොරට වඩලා අපිට ඒක දැනගෙන ඉති පටන් ඒ සමාධි ශික්ෂාට ඒක හොඳටම ඇති. දැන් ප්‍රඥා ශික්ෂාට ගියාම මේ දොරට වඩන්න ඉස්සෙල්ලා මේ විස්පෙට්ටිය බැඳලා මේ පරණ සිරිනේ රිස්ම තමයි. මේ අපි දන්න සිරිනේ රිස් මේ පෙට්ටිය බැඳලා පස්සේ මේ රජෙක් වශයෙන් දේවතාවක් වශයෙන් ගෙනලා පෙන්නුවාට පෙට්ටිය වඳිනවා දැක්කම මේ දන්නේ එකෙක් මේ පිස්සු කෙලිනේ. එතකොට ඔය කියන රංගනය කරගන්න බෑ. ඉතින් ඒකට පුළුවන් ගියේ හිතන වේදිකාව ඉස්සලා ඉවරනා එහේ මීට පිටිපස්සේ යන්න. ඉහිල්ල බලනකොට ඌ අන්දන හැටි පේනවා. වේදිකා පටන් ගන්න තන් කියලා ටිකට් ගන්න කට අරගෙන හිටියොත් එම් පේන්නේ වෙස් බඳපු එකෙක් ඇවිල්ලා නටන්නේ. වෙස් බඳින හැටි බලන්න බුදුරජාණන් අපිට උගන්වන ක්‍රමයේ සම්මතයක් නෙවෙයි. සම්මතේ කවුරුවක්වත් කැමති නැහැ ඒ දේ බලනවට. ඒ නිසා බුදුරජාණන් කියන පිටිපස්සෙන් ගිහිල්ලා බලපන්. ඔය මෙතෙක් කල් ඉස්සරහෙන් බලපුව බැල්ම බාහිර බැල්මන විපස්සනා කියන පිටිපස්සෙන් ගිහිලා මොකද්ද වෙන්නේ කියලා බලපං කියලා. ඒක බලන්නේ තමන් කිව්වෙත් එහෙම තමන්ගේ වැඩම ඔත්තුකාරයක් බලනවා වගේ. තමන්ම තමන්ගේ දේ රංගනේ දිහා නෙවෙයි බලන්නේ. රංගනේදී ඉස්සලා මෙයා මේ වෙස් බඳින හැටි. මේ වෙස් බඳින තැනනේ ටෙන්ෂන් එක තියෙන්නේ. මේ හරියට මේ වැඩේ කරගන්න ඕනේ මේ දැන් පහටි එකක් කියන්නේ ඒ වෙලාවට ඇවිල්ලා ඔක්කොම වෙලාවට මුත්ත එන්න ඉස්සලා මේ දේ කරගන්න අපි කොන්න තරම් දඟලනවාද ඒක ඉවරෙච්ච ගම මොකද්ද සත්ත පහක දෙයක් නැහැ ඊට පස්සේ මේ කුණු කන්දල් ටික අයින් කරලා කොට කරන්න විතරයි තියෙන්නේ. දැන් කියනකොට නෝරලිය මල් ගෙනල්ලා සරසන වෙලාව එක මලක්වත් පොඩි වෙලා තියෙන්න බෑ. ඒක ලස්සන පෙට්ටි වල ගැට ගහලා කෝච්චියෙන් ගෙනල්ලා හරි ගසලා ඕනේ. ඇමිනුවයි කියන්නේ. දැන් පාටි යෝරන පස්සේ එකතු කරනකොට කොච්චර ගොරෝසුද කරන්න බලන්න. තොගේ ගත්ත, ඉබුවා පයිමෝත් පෑගුවා, තද කරගත්ත. මේක අයින් දැන් කොහේ කොයි ඩස්බින් එකට මේක දාන්නේ? ඔන්න ප්‍රශ්න. ගේන්නේ ඉස්සෙල්ලා අනේ මේ මං කෝච්චියට පණිවිඩ ගියාද දන්නෙත් නැහැ, මල් ටික ලැබුණාද දන්නෙත් නැහැ, මගද දන්නෙත් නැහැ, පර වෙලාද දන්නෙත් නැහැ. ඔය එනකොට තියෙන සිලිලාරයත් මේක පැක් කරන හැටිත් බලන්න. ඉතින් මේක සදාකාලික සන මේ මේ සටනක් නෙමෙතන තියෙන්නේ. ඕනම කෙනෙක් සිද්ධිය වෙන්නේ ඉස්සලා පුදුමාකාර ටෙන්ෂන් එකක් තියෙන. සිද්ධිය වුණාට පස්සේ අනේ මතකවත් නැහැ. එහෙම දෙයක් වුණාද කියලා. ඒක නිසා පෙරමග ඉන්න. ඒකට බුදුරජාණන් කියන්නේ සති සංවරය, ඉන්දිය සංවරය. ඒක නිසා ඇහැ බුදු ඒක දුඟක් කළාට බුදුරජාණන්සේ ඔය සූත්‍ර කීපයකම සඳහන් කරන්නේ ඇහැ ඇහැ සංවර කර ගැනීම පිළිබඳව චක්කුණා රූපං දිස්වා ඒ කියන්නේ ඇහැට රූපයක් එනවා මේ දැන් මේ චිත්‍රයක් ඇඳලා පෙන්නන මේ ජවනිකාවක් ඇඳලා පෙන්නනවා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායෝති නාන ව්‍යංජනක් ගායෝති ඒ ඉන දේ වහාම කටහරලා ඒක නිමිති ගන්න යන්නත් එපා ව්‍යංජන අනුව්‍යංජන ගන්න යන්නත් එපා ඒ කියන්නේ ඒකේ අතර විස්තර බලන්න යන්න එපා යත්වාදිකරණ මේතං අසංගතං විරන්තං uppajjati papaka akusala dhamma tatta samvaraya apajjati. උඹ යම් විදියකට මේ රූපේට නතු වෙලා මේ රූපේට ආකර්ෂණය වෙලා ව්‍යංජන අනුව්‍යංජන බලන්න ගියොත් නූපන් අකුසල රාශියක් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා රූපේ ආවට නොදැක්ක කෙනෙක් වාගේ මේ ගැන තීන්දුව කරන්න නැතුව විනිශ්චය කරන්න නැතුව රූපේ ඕනේ නැතිලක් නටපුදින් ඒක මොනවද පෙන්නුවත් මොනවද බලන්න එපා කියන එක තියෙනවා. රූපය ඔබට මොනවා පෙන්නුවත් ඔබට පුළුවන් ද බලන්න නැතු වෙන්න. බැලුවට පේන මට්ටමෙන් නැත කරපන්. අයින් එහාට දඟලන්න එපා. එතකොට යම් ආකාරයකින් අනේ මම හොඳ වෙලාවට මේ රූපේ දැක්ක කියලා මේ රූපයට සාතර වෙලා ගෞරව කරගෙන මේක බලන් දඟලීමේ සඳහා දඟලීම හරහා යම් නූපන් අකුසලයක් උපදින්න පුළුවන් නම් අන්නේ අකුසලයේ නොයිපද වීම පිණිස දැන් සියලු පහසුකම් ටික තියෙනවා මම ඒකට උඩගිඩි දෙන්නේ මම ඒකේ ව්‍යංජන අනිව්‍යංජන බලන්නේ අංග ප්‍රත්‍යංග බලන්නේ ව්‍යංජන අනිව්‍යංජන බලන්නේ ඒකට අපි කියනවා රූපේ රූපේ මතින් නතර කරනවා දැක්ම දැක්ම පමණින් නතර කරනවා එහෙම නැත්නම් දැක්කට අන්ධෙක් වගේ ඉන්නවා රක්කති චක්කුන්ද්‍රියන්. ඕකට තමයි චක්කුන්ද්‍රිය රක්ෂ ආරක්ෂා කරනවායි කියලා කියන්නේ නැත්නම් සංග්ලාස් එකක් දානවා ඕ, හෙල්මට් එකක් දානවා ඕ, වෙල්ඩින් ග්ලාස් එකක් දාගන්න එක නෙවෙයි. රූපේ ආවට එයා රංගනේ පෙන්නුවාට බලන බවක් පෙන්වන්න එපා. පේන දේ තියෙන්න පුළුවන්. ඒකෝර තමන්ට වාසිය වෙලා ගන්න ඕන තොරතුරු ඇවිල්ලා. හැබැයි මේකට නතු වෙච්ච බවක් නැහැ. බලන්නේ නැහැ. රක්කති චක්කුන්ද්‍රියං චක්කුන්ද්‍රිය සංවරං ආපජ්ජති. ඉතින් හිතන්න මේ ආස්වාසයේ එනකොටම ලෑස්ති වෙලා එන ආස්වාසයත් ගොරෝසු ආස්වාසයත් යන ආස්වාසයත් වගේ විස්තර කොච්චර බලන්න වෙයිද මේ ආස්වාද ප්‍රසවාසය කරන වෙලාවක රූපයක් එනකොට මගේ මේ චක්කු විඥානයේ තියෙන මේ හිත දැන් වහා මේ කාය විඥානයේ තියෙන මේ හිත වහාම චක්කු විඥානයට පැන්නයි කියලා දැනගන්නත් දැනගන්නකොටම මේ පේන්නේ කහ පාට නිල් පාට රතු පාට ත්‍රිකෝණාකාර හතරස් ආකාර කියලා ඒ එනදී ආනාපානයේ තියෙන උණුසුම් සීතල ගති කම්පන චංචල ගති නෙවෙයි කියලා මේ දේ වෙන්නේ කොච්චර වේගකින්ද කියලා හිතනද අන්නේ වෙනවත් එකම තමා නොවි තම මෙතෙක් කල් හිටියේ නික්ලිහි අරමුණක ආනපාන. ඒකත් එක්ක බොහොම ආද වෙලා හිටියා. ඒක පාට රූපයක් දැක්කා. මනෝ රූපයක් කියලා හිතන්නකෝ. එනකොට මේ රූපේ දකින්නකොටම ඒ රූපයේ විස්තර හොයන්න ගියොත් මේ ආනාපානෙට හිත ගණ්ඩත් බැරි වෙනවා. එතකොට අර තිබිච්ච විවේකයක් නැති වෙනවා, නිර්මල ගවත් නැති වෙනවා, නික්ලේශී බවත් නැති වෙනවා. මේ රූපේට පුළුවන් වෙනවා මාව කෙලසන්න. ඇහැහරා ඒක නිසා මම මේ රූපේ දකිනකොටම තාම වැඩේ පටන් ගන්නත් ඇති මේ වෙනකොට කොච්චර ඉක්මනට දැනගන්න පුළුවන්ද දැන් විඥානයේ තියෙන කයේ නෙවෙයි නැත්තම් ආනපාන හැප්පෙන ස්පර්ශේ නෙවෙයි චක්කු විඥානයේ මේක සිද්ධ වෙන්නේ කියලා මේ දෙක අල්ලන්ඩ සීල ශික්ෂාවෙන් බෑ සමාධි ශික්ෂාවෙන් බෑ ප්‍රඥා ශික්ෂාවෙන් ඒක දැනගෙන ඒ වෙනවත් එක්කම ඒකට උදව් ආධාර කරන වෙනුවට මේ පැමිණීම නිසා නික්ලේශී තිබුණ හිත දැන් අලුතින්ම කෙලස් මාර්ගයක් එන්න පටන් ගන්නවා නූපන්න කුසල් රාශියක් එන්න පටන් ගන්නවා ඒ නූපන්න කුසල් රාශිය පැමිණීම ਸਰබලධාරී දෙවියන් වහන්සේ උඹට කරපු දෙයක් නෙවෙයි එහෙම නැත්තම් සීල අඩුපාඩුවක් නිසා වෙච්ච එකක් නෙවෙයි සමාධි අඩුපාඩු අඩු වෙච්ච එකක් නෙවෙයි ප්‍රඥාවෙන් උඹ දන්නේ නැහැ මේ ඇහකන දිවනාසය කයමන කියලා හයක් තිබුණට මේ හය සංවර කෙරුවොත් උඹට එව්වා සේවකයන් වගේ වැඩ ගන්න පුළුවන්. සංවර නැත්තම් එව්වා ස්වාමීත්වයක් අරගෙන උඹ බලවත් පුරුෂයෝ දෙන්නේ දුර්වලෙක් අත් දෙකින් අල්ලගෙන ගිනි අඟුරු වලකට ඇදගෙන යන්නසේ ඒ චිත්තක්ෂණයේදීම මේ රූපෙට තියෙන ආතාව නිසා ආනාපානය කියන අර උදාසීන එහෙම නැත්තම් නිර්මලාද අරමුණ පාවා දීලා අපි මෙතෙක් කරගෙන ආපු සමාධියත් කඩලා සීලෙන් නම් තාම කැඩිලා නැහැ. සම්ප්‍රඥාවක් නැතුව අපි මේ தත්ත්වයටපත් වෙනවා. ඉතින් මේක තමයි අපි භාවනා කරන්න ඉස්සලා තිබුණු ලෝකේ. දැන් අපිට පුළුවන් නම් එහෙම වෙනකොට මේ සංසිද්ධිය බලන්න මේ ඇහැ පින් කරලා උකටගත් ඇහැ කොච්චර ඉක්මනට අර ආනාපාන තිබුණ හිත උදුර ගන්නවද? උදුරගෙන කිසිම කොන්දේසියක් නැතුව අපි ආය කෙලස් පතේකට ඇදලා දානවා. අන්න එතනදී මේ ඇහැ සංවර කර ගැනීම එහෙම නැත්නම් ඒ සඳහා පෙරහුරුව ඒ සඳහා සූදානම බුදුන්සේ අප්‍රමාදී කියලා කියන එකට අප්‍රමාදී වේග කෙරෙන්න ඕන. පමා වුණාට පස්සේ බොහොම ශීඝ්‍රයෙන් ඒ කෙලෙස් උපදින මාර්ගයට වැටෙනවා. නමුත් ආරම්භක යෝගාවචරය දැනගන්නකොට හුඟක් වෙලාවට කෙලසිලා ඉවරයි. ඒත් පනා පමා වෙන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව හොඳයි. මම අද පමයි මේ රූපය ඇවිල්ලා ආනපානෙ කාබාසින වෙලා දැන් මේ රූපේ අල ගිය මුල ගිය විස්තර ඔය කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ මම අර රූපේ දැක්කා ඒක මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා පුදුම උනන්දුවකින් කියගෙන යන්න හදන්නේ. ඒ දන්නේත් නැහැ. දැන් ඒක උසහාන්ත මම හරි පාරද ඉන්නේ නරක පාරද කියලා. ඉතින් ආයෙ හොදලා ගන්න දෙයක් නැහැ. දැන් තනි කර කක්ක කොටක ඉන්නේ. ඒකට අපි කියනවා විදර්ශනා උපක්ලේශ. උඹට තියෙන්නේ අර හිටපු නික්ලේශී අරමුණේ යන්නේක. ඒ වෙනුවට මේක දිගේ ගියාට පස්සේ අපි කොච්චර අනාථද කොච්චර අසරණද කියන එක තේරෙනවා. අපිට මොන වස්තු සම්භාර මොනවා තිබුණත් මේ ඇහි කිසිම චාරයක් නැතිකම කනේ කිසිම චාරයක් නැතිකම නමුත් ඒක පෙන්නලා දෙන්නේ ආත්ම නිෂේධනයක් කරන්න නෙමෙයි. ඔබ කවදා හරි බලාන හිටියොත් තේරෙයි මේ ආනාපානේ බලනකොට බලාන ඉන්නේ ඒකට ද්වේෂෙන් කියලා. ඒකයි මේ රූපෙට ඉච්චර ඉක්මනට රින්ගන්න පුළුවන්. කවදාකවත් ඒක යෝගාවචරයට හිතෙන්නේ මේ මම මෙච්චර ආශාවෙන් මේ වඩන ආනාපානයේදී ඒකට ඇතිලා තියෙන මේ නුරුස්නා ගතිය, ඒකට ඇති වෙන මේ ඒකාකාරීකම, ඒකට ඇති වෙන මේ සැකය අපි හිතන්නේ ධර්මයක් වශයෙන් බලන වෙනුවට දුරුවන් කරන්න හදනවා. දුරුවන් කරනකොට අර පිටින් තියෙන එක බොහොම රසවත් පේනවා. පිටින් තියෙන එක බොහොම සිත් කරන සුළුව පේනවා. ඒක කඩාගෙන එන ඇතුළට ඊට පස්සේ අපි කියනවා ඒ රූපේ දෝෂයක් කියලා. නමුත් අපිට තේරෙන්නේ නැහැ රූපෙට මන අපේ ආවේ මේ කරගෙන යන ආනාපාන තියෙන ද්වේෂය, කරගෙන යන ආනාපාන තියෙන අමනාපය, කරගෙන යන ආනාපානෙට තියෙන ඒකාකාරීකම කියලා තේරෙන්නේ නැහැ. ඒක ප්‍රඥාවෙන් ඒ නිසා කියනවා ආනාපානයේ විපරිණාම බලන්න කියනවනේ. ගොරෝසුවට පේනවා, සියුම්ව පේනවා, එන්නේ එන්නේ එන්නේ දුර වෙනවා ලඟ වෙනවා මේවා කරගෙන යනකොට කාට හරි පුළුවන් වුණොත් ඉස්සරහට එන්න තියෙන නොමනා ගතිය නුරුස්නා ගතිය මේ දැන් මැතිවේගෙන එනවා කියන එක දැනගන්න පුළුවන් වුණා නම් ඒක තමයි අපි කියන්නේ ඒ පෙරමග ඉන්නවයි කියලා. ඒක නිසා ඒ පොතක මං කියුවා කොයි වෙලාවක හරි අපිට සතිය පිහිටියා නම් සතිය පිහිටුවාට ප්‍රථම ලක්ෂණය තමයි නුරුස්නා ගතියක් හිතට එන එක. මොකද අපි සතිය පිහිටන එකම අරමුණේනේ. ඒ අරමුණ එනකොට සතිය පිහිටුවාට පළවෙනිම ලක්ෂණය තමයි අපිට වෙනතට වැඩිය කේන්ති යන්න පටන් ගන්න. මේක ඇල්ලුවා නම් භාවනා කරන පිස්සු ඇතිවෙනවා කියන්නේ උතන තමයි. භාවනා කරන්න යන ඕනම කෙනෙකුට සංවේදී බව වැඩි වෙනවා. ඒ මොනවාරි ඇවිල්ලා කරන කරදරයක තියෙන පෙළන ගතිය වැඩි වෙනවා. ඒ මොකද හේතුව? එයා සතිය නිසා සංවේදීකම වැඩිලා එක අරමුණක මෙතෙක් සංසාරේ නැති වැඩකට ගිය ගමන් එයාට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන කියන්නේ අන්තිමට මේපා වෙනකොටම තේරෙනවා. අන්තිමට නිදිමත වෙනකොට තේරෙනවා. අන්තිමට කම්මැලි වෙනකොට තේරෙනවා. ඒ මොකද මේ අපිට මම දන්නේ මම මේ දොස් කියනව නෙවෙයි. මේ සතිය කියන්නේ සෝබන චෛතසිකයක් කියලා. සතිය තියෙන තැනක සතියත් එක්කම යටිපහුවේ නුරුස්නා ගතියක් තියෙනවා කියන එක කියන්න ලැජ්ජ ගතියක් අපිට තියෙනවා. යම් තැනක සතිය පිහිටියේව නම් නුරුස්නා ගතිය තමයි පළවෙනි ලකුණ. එචි ඒක භවනා කරන එක නම් පහුවෙනකොට තේරෙනවා. ඉඳගන්න යන වෙලාවේ සක්මනට යන වෙලාවේ අපි තුන් සතිය යුතු දත්මදින්න යන වෙලාවක ඒක නිකන් හරි ගල්වල පාරක බර කරත්තයක් කරනවාගේ ජරබර ජරබර ගානවා ටෙලිවිෂන් එක බලන්න වාඩි වෙලා එනකොට පැය තුන ඉන්නවා පස්ස හිරිවැටලා ගිහිල්ලා දන්නේ භාවනා කරන්න යනකොටම දඬු කඳේ ගැහුවා වගේ ගිහිල්ලා තියන්නෙම කටුබෙරේ පෙරලනවා වගේ ඉන්නේ එක චිත්තක්ෂණයකට පස්සේ මෙන්න වදේ මිච්ඡර මේ ඉඳගෙන ඉන්න පුළුවන් එකේ පස්ස පැත්ත වෙනමම අපායකට ගිහිල්ලා වගේ ගිනියම් වෙනවා මේක වෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් කියන්න බෑන. අපි එයා කන්ඩිෂන් කරනවා. පස්සට විල්ලු දාල්නවා. ඔය මොන જાති දැම්මත් මේ සතියෙන් යුක්තව ඉන්න ගියාම නෙමේ නුරුස්නා ගතිය. අපි කොච්චර අකමැතිද මේක කියා බලන්න. අපි කිව්වොත් එහෙම එන්න එන්න වාඩි වෙන්න ඉලක්ක බන් නිවන් යනවා නිකම්ම නිකම් මේ පා වෙනවා ඒක තමයි කට්ටිය කාලා ඇවිල්ලා තියෙන්නේ ඒක අයිල්ලන්නේ මෙයාර කාවේ නැහැ මේ කාවේ නැහැ කියලා එන්නේ එකයි උඹට තමලලා කියන්න පුළුවන් ඉරිටේෂන්. ඉස්ලාමයේ නිදන් නුරුස්නා ගතිය. මෙන්න මේ නුරුස්නා ගතිය භාවනාවේ එන මේ විපරිමේ විරාගයේ ලකුණක් තණ්හාව නැතිවීමේ පළවෙනි ලකුණ කියලා තේරුම් කරලා දුන්නොත් ඔන්න මම හිතනවා තේරුම් ගන්න පුළුවන් මේ කියලා. සංසාර දුවන්නේ තණ්හාව දිගේ. ඉඳ ගන්නකොටම තේරෙනවා එකම තැන නිතර නිතර ඉඳ ගන්නකොට එකම අරමුණ බොහෝ ඇසුරු කරනකොට ඒ අරමුණ વિશે ඇති වෙන නීරසකම තමයි විරාගය කියන්නේ. ඉතින් අපි මේ විරාගයට විරාග කෙරුවොත් විරාගයට ද්වේෂ කරුවොත් ඒක තමයි වෙන්නේ. ඉතින් මේක සුද්ධ කළා කියනවා ඊ ගාවට එනවා Taman පිළිබඳව Tamanට ද්වේෂයක් එනවා. මට මේ අනික් කට්ටිය ඔක්කොම ෂෝක් එකට වාඩිලා ඉන්නවා බලන්නකෝ මට එක විනාඩියක් ඉන්න බෑනේ කණ්ඩ හිතනවා වහ කියලා ඉතින් මියුසික් කරනවා හරික නිකමටවත් මේ තියෙන වේදනාවට පොඩ්ඩක් ඔකට ඉඩ පහසුකමක් දීපන් අරක මියුසික් කළා අල්ලනවා අන්තිමට බලනකොට මේ දත්වල හැඩේ දත් දිවි මිරිකල අල්ලපුවාම දිවි ආඩේ හිටිනවා. තත්ත කරගෙන ඉන්නවා. අන්තිමට බලනකොට මේ පස්සේ ලේ ගිහිල්ලා ආර්සස්. මොකද මේ ගත්ත දෙන්නේ නැහැ කියලා අල්ලනවා. මේ යන ස්වභාවික ක්‍රමේදී අපි දැනගන්න ඕනේ ඉස්සල්ලාම එන්නේ අරමුණට නුරුස්නාගා ඊට පස්සේ තමන්ට ද්වේෂය. අනිවාර්යයෙන්ම ද්වේෂයක් එනවා යකෝ මේ මොළ මගුලක්ද යකෝ හුස්ම හතර පහක්වත් බලන දෙන්නම් ඔබට වැඩේ කියලා ඔන්න අර හුස්ම ගන්න පපඩම් හපනවා වගේ චර චර ගාගෙන අල්ලන්නේ ඒකල කියනවා ඉසේ එකක් කොමක් එනවා මේ හුස්ම නිකන් වැටෙනවද ගන්නවද කියලාවත් හොයාගන්න බෑ මේ භාවනා කරන්න ගියාට පස්සේ අපේ ඔළුව අංජබජල් වෙන හැටි තුන්වෙනි එක තමයි මේ ළඟ ඉන්න මිනිස්සුගේ කිසිම සපෝට් එකක් නැහැ නේ. හරියට සමාධිය එනකොට ඔන්න සිරිසිරි මල්ලක් කොල්ලනවා. ඔන්න ඇවිල්ලා සීට් එක ඩෝංගල අතාරිනවා. ඇයි එන ගහන්න මේකේ හීට් එක නැමිලා දාපන්කෝ. මේ මොන මගුලක්ද යන්තම් හරියගෙන එනකොට ඉතින් ඒ වෙලාවේ තියෙනවා පිහියෙන් දමලා ඉන්න හිතෙනවා. යක මොනොත් යෝගාවචරද මුණ්ඩ සීලයක් තියනද මුණ්ඩ සමාධියක් තියෙන මේ ආණ්ඩුවක් කුසිරි ගියා වගේ. ඉතින් ඒකෝට තද වෙරින්දට බලන්නේ අපිට කවදාකවත් ඕව ගානක් නැහැ. අපි එදිනදා වැඩ කරනකොට ඒක ගානක් නැහැ. මොකද අපිත් එහෙමයි. නමුත් අපි යම් වෙලාවක මේක සුසර කරන්න ගිය ගමන් කොයි වෙලාවක හරි සතිය පිටවන්න ගිය ගමන් අපි පුදුමාකාර විවේචනාත්මක ගතියකට එනවා. ඉසල තමන් විවේචනය කරනවා. ඊට පස්සේ වෙන මෙතන එකම යෝගාවචරයකටවත් යෝගාවචරයක් කියන්න වටින්නේ නැහැ. මොකක්ම පුළුවන් තරම් අරගයි කරනවා මේක කරනවා මේක කරනවා මේක කරනවා කියලා ඒ මෛත්‍රී කීටිය සිංගප්පූ සාමණේර කෙනෙක්. ඒ මනුස්සයා ගිහිල්ලා කිව්වා ඒක දවසක් කමඩාන් සුද්ධ කරනකොට ස්වාමීන් වහන්සේ දැන් මම මේ අවුරුදු තුන් සැරයක් අවුරුද්දද තුන් සැරයක් ඇවිල්ලා තියෙන අවුරුදු තුනක් ඇතුළත මෙතන ඉන්නේ එක්කෙනෙක් මට වෙන්නන්න ආදර්ශයට ගන්න පුළුවන් එක්කනේ. එක්කෙනෙක්වත් නැතිව. ඒ තරම් අපි බලාපොරොත්තු වෙනවා මේ සීලේ ඉන්න ඔක්කොමලා හරියට ඉටි බබ්බු වගේ එහෙම ඉන්න ඕන. එල්ලෙන්න බෙල්ලෙන්න මොකක් කරන්න බෑ. ඒ කට්ටිය මගේ සමාධිය එනකොට පවන් අත්තක් කරන මම දැනෙන්නේ නැති වෙන්න පවන් තරන්න ඕන. මඳුරෙක් එහෙම ඉන්නවනම් අයින් කරන්න ඕන. ඉතින් මේ ටික එනකොට ඒ කෙනාගෙන් කියන ගතිය තමයි යා හිතනවා මුළු ලෝකෙම නියමයක් තියෙනවා පිළිවෙලක් තියෙනවා ඒකට පෙඩැන්ටික් කියලා කියනවා අකුරට සියල්ල වැඩ කරන්න ඕනේ කියලා හිතනවා මේක තමයි ඒ භාවනා හැදෙන පළවෙනිම දේ අපි ස්ටීරියෝටයිප් වෙනවා අපි භාවනා යෝගාවචරයක් වෙන්න හදනවා කවදාකවත් අපිට වෙන්න බැරි කෘත්‍රිම තත්යකට. මෙන්න මේ ටික අපි අවංකව පාවිච්චි කරලා කතා කරලා ගත්තොත් මෙතන වෙච්ච නැති කවුරුවක්වත් නැහැ. මේ කිසි කෙනෙක් හිතනවාද මේ මේ චිත්ත පීඩාවක් ඉරිටේෂන් එකක් ඇවිල්ලා Taman ගැන විවේචනයක් ඇවිල්ලා අනුන් ගැන විවේචනේ වැඩි වෙලා මේ ලෝකෙ මීට වැඩි පිළිවෙලින් කරන්න පුළුවන් කියන මේ හතර ಗುಣ හතරක් කියලා කවදාකවත් හිතනවද බලන්න. නමුත් මේ සතිය නිසා හම්බෙල ಗುಣ හතරක් නේ. කිසිම කෙනෙකුට මේ ලෝකේ තියෙන අගයන්ගෙන් ආඩම්බරයන්ගෙන් මේක තේරුම් ගන්න බෑ මේක තේරුම් ගන්න නැති නිසා ඊගා පාඩමට යන්නේ සතිය පිහිටපු ගමම්ම නුරුස්නා ගතිය එනවා සතිය පිහිටපු ගමම්ම Taman ගැන Taman විශ්ලේෂණය කරන ගතියක් එනවා සතිය පිහිටපු ගමම්ම Tamanට අනුන්ගෙන් gedara අයගෙන් යෝගාවචරයන්ගෙන් ඔක්කොගෙම ලැබෙන සහයෝගේ මොකද්ද අඩුවක් තියෙනවා එහෙම නැත්නම් මේ වැඩේ මෙහෙට වැඩිය මෙහෙම කරන්න තිබුණා නේ කියලා මේ සතිය පිටින් පැත්තක තියදී අනුන්ගේ සීනි කරන්න පටන් ගන්නවා අන්න ඒක විනෝදාංශයකට ගත්තොත් ඒක අපි Taman දිහා මේක බලනකොට මේ සතිය පිහිටපු නිසා ඇති වෙච්ච ලකුණක් කියලා ගත්තොත් භාවනාව විනෝදාංශයක් වෙනවා. ඊට පස්සේ භාවනා වෙලා ඊට පස්සේ කවුරු හරි ඇවිල්ලා කියනකොටම ඉතින් hina වෙන්න හිතෙනවා පව් කියලාත් හිතෙනවා. එනි මොන කරන්නේ මමත් ඔහොමනේ කාලා ආවේ. ඕනම කෙනෙක් ඒකේ වැඩිම මේ රෝගේ තියෙන බෞද්ධයන් අතර. මේ මේ කියන මේ තමන් ඉරිටේට් කරගන්න ගතිය තමන් විවේචනය කරන ගතිය අනු විවේචනය කරන ගතිය මේක සියලු ලෝකෙම බෞද්ධ වෙන්න ඕන කියන ගතිය තියෙන්නේ බෞද්ධය තුළ විතරයි දැන් අලු ළමයෙකුට දීලා බලන්න ඕ ළමයා තුළ කිසිම ගතියක් නැහැ ඒක හතර එකක්වත් එන්නේ උන් කියන්න ඕන දෙකෙලින්ම කියනවා ඒ වගේම අබෞද්ධෙක් ඇවිල්ලා බලන භාවනා කරනකොට මේ මිනිසයා කියනවා මේක ඉතින් මම මට මේ ඉඳගෙන ඉන්නකොට එපා වෙනවනේ හරි ඒක ඒක හොඳ ගුණයක් එපා වීම සතියට අරමුණු කරපන්. right. එච්චරයි. නෑ නෑ එපා වීම කොහොමද කැමති වෙන්නේ? එපා වීම නරක දෙයක් නේ කියලා තමයි සදාචාරවාදී හිතන්නේ. ඒකට සීලබ්බත පරමාර්ථ වෙලා. සීලය සීලබ්බත පරමාර්ථයක් කියලා. අමාරුම දැන බෞද්ධයයි. අමාරුම දැන මොකද මේ ප්‍රඥා ශික්ෂාව ඒගොල්ලෝ ප්‍රාග් බෞද්ධ ක්‍රමයට හොයන්න හදන. බුදුහාමුදුරුවෝ කියලා දුන්න මේ සෙල්ලක්කාර ක්‍රමේ නෙවෙයි. ඒක නිසා ඒ ඉන්දිය සංවරාදී කටයුතු වලදී කවදාකවත් මිරිකල් අල්ලන්න යන්න එපා මේ බොහොම වේගෙන් යන වාහනයක් එක සැරේම බ්‍රේක් කෙරුවොත් ඒක ස්කිඩ් කරනවා ඒක ටික ටික බ්‍රේක් කරන්න ඕනේ ටික ටික කරගෙන යනකොට වාහනේ අතර ගන්න පුළුවන් නැත්තම් කරන්න බෑ ඉතින් අර සීලය පිළිබඳව වැරදිරගත් එක්කන තමනුත් 100ක් සීලය බලාපොරොත්තු වෙන අනිත් එක්කනම 100ක් බලාපොරොත්තු වෙනවා ඉතින් මේ ලෝකෙ වෙන්න බෑ. මම එකක් කියන්නම් මේ ලෝකෙ කවම කවදාකවත් 100 100 සිල් රකින්න බෑ. එච්චරයි. මේ ලෝකෙ කියන්නේ එහෙම එකක් නෙවෙයි. අපි කොහොමඩක්වත් කේවල සීලයකට යන්න බෑ. අපිට එකක් කරදයි. අදට වැඩි පොඩ්ඩක් සිල්වන්ත වෙන්න ඕන. අවශ්‍යනේ පොඩ්ඩක් සිල්වන්ත වෙන්න. ඒ නිසා ලෝකෙ ඔක්කොම සීලවන්තව බලාපොරොත්තු වෙන්න එපා. Tamanට පොඩ්ඩක් සිල් රකින්න එක නඩ වැඳගෙන ඉන්න ඉච්චරයි කරන්න තියෙන්නේ. කවදාවත් හොයන්න යන්න එපා සීලෙන් අංග සම්පූර්ණ කෙනෙක්. හැබැයි එහෙම ගන්න පුළුවන් ඔය ගහක් ගත්තොත් හරියටම සිල් රකින්න. ගලක් ගත්තොත් ගඟක් ගත්තොත් හරියටම සිල් රකින්න. මේ කැවුත්තක් තියෙන සසංජීමි සම සමනකේ මනතක් සහ ඥාව තියෙන එකෙකුටවත් සිල් රකින්න බෑ 100%. අඩුපාඩු තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟ සිල් නැහැ කියලා දුස් කියපු මිනිස්සු ඉන්නවානේ. සුනක්කත් අවුරුදු ගාණක් පිටිපස්සේ ඉලක අපි ඉස්සුද මං පැවිදිත්ලා හිටියනේ මං ඔය ශ්‍රමණයා ගාව පැවිදිත්ලා හිටියර මොන ඔය නෑ යාළඟ සිල් නෑ. බුදුරණන්සේ ගාව තියලා තිබුණාට බලන කෙනාට පේන්නේ මේ මේ අඩුපාඩුකම් තියනවා කියලා. කාටද එහෙම නැතුව ඉන්න පුළුවන්. සමාධියත් එච්චරයි. මේකේ කවදාකවත් ඔය කියන කේවල සමාධියකට යන්න බෑ. යන්න පුළුවන් මහා පරිසවාණී. එතෙන් මරුණාට පස්සේ තිබ්බ දන ඉටි බබා වගේ හිටිනවා. මොකොත් නෑ රැම්බාම් කරනවන්ස විතරයි එහෙම හොල්ලන්නේ. අනික් කෙනෙක් අත තියන්නෙත් නෑ. ඒක නිසා යෝගාවචරය දැනගන්න මේ ප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ තියෙන ක්‍රමයට ගඟ දිගේ ඉහළට යamak මේකේ තියෙන. ඒ නිසා එන ඕන දෙයකට ඉඩ දීම තමයි එකම බේරුම් මාර්ගය. එන දේ හරි වැරදි නෙවෙයි. එන දේ උඹේ චේතනාවක් නෙවෙයිනේ. එච්චර එකම උත්තරේ මේ ඔබ මොනවා මේක හදන්න ගත්තේ චේතනාවක් තියෙනවා. එන දේ වෙච්ච දේ කවදාවත් චේතනාවක් නැහැ. ඒක සක්විති රජකමක් වගේ. පැමිණෙන ක්‍රමය. ඒකනේ අපිට කවදාකවත් විඳින්න බැරි. අපි හිතන හැමදේම ඒක වෙනස් කරන්න ඕනේ. ඒක ආලවට්ටක් කරනවා. ඒක දියුණු කරන්න ඕනේ. ඒ කරන හැම වෙලාවකම මේ අහක යන න්‍යා ස්වභාවයෙන් යන දෙයක් ඇඟේ දාගත්තා වගේ වෙනවා. ඉතින් ඒ ප්‍රඥා ශික්ෂාව අමාරුයි මම ඉසලා කිව්වා තමයි තමන් තනි වෙලා මේ දේ කරන්න ඕනේ කියලා. මොකද කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරනකොට එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර පරිශදයක ඒ කල්යාණ මිත්‍රෝ ක්‍රියාත්මක කරන දේ ක්‍රියාත්මක වෙන දේ දැකීමෙන් නැත්නම් ආදර්ශය තමයි සංඝයාට පස්සේ ඔය තීලේ තියලා තියෙන සංඝයා තියලා තියෙන ඒකට. ඒ සංඝයා තාම නිවන් දැකලා නැති වෙන්න පුළුවන් නැත්නම් ඒ සඳහා කටයුතු කරන බුදුසසුනේ සඳහන් කරන්නේ මේ රාග විරාගෝ ආහෝති රාග විරාගෝ පටිපන්නෝ හෝති සම්පූර්ණ විරාග කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ඒ සඳහා පිළිපන් කෙනෙක් ඒ දෙන්නටම බුදුසසුනේ වැඳිය පිටියුත් තත්වයක දීලා තියෙනවා ඒ නිසා ඒක දිහා බලනකොට මේ කාමය වගලගෙන වට කරගෙන රැස් කරන ලෝකයේ මේ ඇහිං රූපයක් දැකලා දකින්නකොට මේන මනාපමනාප දෙක තේරුම් අරගන්න තරම් රූපේ දකින්න ඉස්සල ඒ සඳහා ලෑස්තියක් සූදානම් කරනවා කියන එක රූප ධර්මික ඒ කියන්නේ ආනාපානෙ වගේ දෙයක කරන්නේ නැතුව කයේ කරන්නේ නැතුව ඇහි කරන්න හදනවා කියන එක ඒක බොහොම අමාරුයි හිතා ගන්න. ඒක නිසා කයේ කරන එක අපි සාමාන්‍ය සීලෙට තියලා ඇහි කරන එක ප්‍රඥා ශික්ෂාවට තියලා තියෙනවා. එහෙම නැත්නම් සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවට තියලා තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් බලන්න මේ කයෙහි ඇති කරන සීලය ටිකට පැවැත්වීම අර සියලු ඉදිරි තියෙන භාවනා ක්‍රම වලට ඉදිරියේ තියෙන දියුණුකම වලට පූර්වාදර්ශයක් වෙනවා. ඉතින් ඕනේ නම් කියන්න පුළුවන් මේ රූප කර්මස්ථාන ඉවර කරපු දවසට නිවන් දකින්න. ආය වෙනම වේදනා කර්මස්ථාන ඕනේ නැහැ. මේ රූප කර්මස්ථාන කවදාකවත් ඉදිරියට යන්න බෑ වේදනාව සුද්ධ කරන්නේ නැතුව. යනකොට ඒවා සිද්ධ වෙනවා. ඒ නිසා Tamanට අහුවෙන්නේ මොකද්ද? ඒ යනෝ කටයුතු කරගෙන යනකොට ධර්මානුරූපව ඔය හුඟා කර ප්‍රත්‍යාශික්ෂාවේ තියෙන්නේ මේ වෙන දෙයට වෙන්න අරපුවාම ධර්මානුකූලව වැඩේ සිද්ධ වෙන්න වෙනවා. නමුත් ඒක දන්නකම ඒකේ න්‍යාය මේකයි කියලා දන්නකම ඒකේ සර්කිට් එක මේකයි කියලා දන්න එක තමයි ඔය සම්පජඤ්ඤ වෙන්නේ. වෙන දේ නම් වෙනවා. ඒක නිසා යෝගාවචරයා මේ කියන ශික්ෂාව එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරයට යනකොට අර සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාව සියලුම ඒ පදනම අරගෙන පුළුවන් තරම් විනිශ්චයකටපත් වෙන්නේ නැතුව චේතනාව පල්ට් කරන්නේ නැතුව ඒ සිදුවෙන දෙයට හේමම අර සමාධියෙන් ඇති කරගත්ත ඒ ගැම්ම හේමම දිගට යන්න ගියාම මේ ප්‍රඥා ශික්ෂාවම අකිරියෙන් කරන දෙයක් කියලා කියන්නේ. යමක් නොකර සිටීමෙන් ළඟා ගන්න දෙයක්. සීල ශික්ෂාවේදී සමාධි ශික්ෂාවේදී කළ යුතු යමක් තියෙනවා. ඒක ගන්න. ගත්තට පස්සේ තමයි දැනගන්න ඕනේ දැන් ධර්මයේ වැඩ කරන්න පටන් ගන්නවා. සියල්ල විශේෂ පූර්ණ අප්‍රමාදීව කටයුතු කරන්න පව් සිද්ධ වෙනවා. ඒ වැරදි සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට මෙන්න මෙතනයි මෙහිමයි මෙහිමයි මෙහිමයි කියලා එක අනුණ්ඩ දාන්නවක්වත් ආත්මවාදයකට දාන දන්නේ නැතුව ඒ මමමයි මගේමයි මේක සිද්ධ වෙන්නේ කියනකොට පුදුම අර ඉඳුරංගේ দমনය වීමක් සිද්ධ වෙනවා. ඒක මේ ධර්මතාවයට ඉඩ දීලා ඒ දෙස බලා සිටීමෙන් කරන එක. ඉතින් මම හිතනවා අපි ටිකක් මේ ගැන තව කතා කරමු හෙට. අද මේ මට්ටමේ මම නැත කරනවා ඒක අපි සම්බන්ධ කරන්නේ ඉදාවසෝ බික්කු සික්ඛාය සගාරවා හෝති සගාරවා විහෙරති සප්පතිසයි නිසා අපි දැනට මේක අල්ලලා තියෙන්නේ මේ අල්ලපු එක මේ පාර දිගේම මිරිකලා අල්ලන්නත් එපා නිකම්ම නිකන් සෑහලුවට යන්න දෙන්නත් එපා ඒක එන්න එන්න එන්න එන්න ගුණයක් වෙන විදිහට කරගෙන යෑමේ ක්‍රම සහ විදි මතක් වීමට සහ ක්‍රියාවත් කරවීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා